හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධාන්ත පින්වත්නි අපි මේ අඟහරුවාදා පැවැත්වෙන නිවෙනීම දේශනා මාලාව මුල් කරගත්ත මේ සාකච්ඡාවත් එක්කයි අපි එකතු වෙන්නේ. ඉතින් අපි සාමාන්‍ය අඟහරුවාදා දවසේදී මේ අතිපූජනීය කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ මීට අවුරුදු ගණනාවකට කලින් කරපු ඒ නිවනේ නිවීම දේශනා මාලාව මුල් කරගෙන ධර්ම සාකච්ඡාවක් පවත්වනවා. ඉතින් එතකොට මේ සඳහා අපි ඒ ස්වාමින් වහන්සේගේ දේශනා මාලාව මුල් කරගන්නවා. ඉතින් අපි දැනට දේශනා හතක් අවසන් කරලා තියෙනවා. හතක් ඇත්තටම සාකච්ඡාවට බඳුන් කරලා තියෙනවා. අපි දැනට ගත කරන්නේ අටවෙනි දේශනාවයි. එතකොට මේ දේශනාවන් ඇත්තටම හරීම සාරගර්භයි. කරුණු රසක් අන්තර්ගත වෙනවා එක දේශනාවක. ඒ නිසා අපිට එක දේශනාවක් සාකච්ඡාවක් වශයෙන් කරලා අවසන් කරන්න සෑහෙන කාලයක් යනවා. සමහරලාට එකම දේශනාවක් අපි පැයක පැයක වගේ සාකච්ඡා හතරක් පහක් හයක් කරපු අවස්ථාවන් තියෙනවා. මොකද ඒ තරම් කරුණු රසක් මේ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ මේ එක දේශනාවක අන්තර්ගත කරලා තියෙනවා. ඒ නිසා මේ සෑහෙන කාලයක් මිදඟු වෙනවා. නමුත් ඊටාම කාලයක් ගත්තට වැරදක් වැරද්දක් නැහැ. මොකද ස්වාමීන් වහන්සේ මතු කරන්නේ බොහොම ගැඹුරු කාරණා රසක්. එදා ස්වාමින්වහන්සේ මේ නිවන නියම දේශනා මාලාව මේ නිසරණ වනයේදී පවත්වනකොට ඇත්තටම නිවන සම්බන්ධයෙන් විවිධාකාර මත පළවෙච්ච යුගයක්. විවිධාකාර දෘෂ්ටි තිබිලා තියෙනවා විවිධාකාර මත පළවෙලා තියෙනවා නිවන සම්බන්ධයෙන්. ඉතින් මේ විවිධාකාර දුර්මත දුරු කිරීමේ අදහසකින් තමයි කටුකුරුනි ස්වාමීන් වහන්සේ මේ දේශනා මාලාව කරන්නේ. ඒකත් මේ අත්නෝමතිකව උන්වහන්සේගේ උමනාවට කරන දෙයක් නෙමෙයි. අතිපූජනීය මේ මහෝපාද්‍යය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේගේ බලවත් ඉල්ලීම නිසා තමයි මේ දේශනා මාලාව ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ කටුකුරුන්ද සාමින් වහන්සේ දේශනා මාලාව ඉදිරිපත් කරද්දී මේ මහෝපාද්‍යය මාතර ශ්‍රී ඥානාරාම සාමින් වහන්සේත් අනෙකුත් මේ යෝගාවචර සංඝරත්නය ඉස්සරහා වැඩ සිටිනවා. එහෙම ඉස්සරහා තියාගෙන තමයි මේ සාමින් වහන්සේ මේක ඉදිරිපත් කරන්නේ. ඉතින් පස්සේ මේ දේශනා මාලාව මුද්‍රණය කරන්න යෙදුනා. ඒ අනුව ඒක තවදුරටත් ව්‍යාප්ත වෙලා ගිහිල්ලා තියෙනවා. ඒක ඉංග්‍රීසි භාෂාවට ඊළඟට නැගුණා. ඒ ඉංග්‍රීසි භාෂාවට නැගිච්ච ඒ දේශනා මාලාව මුල් කරගෙන ජර්මන් ජාතික අනාලය සාමින්හන්සේ දැනටමත් වර්තමානයේදීත් මේ නොමිලේ යම්කිසි සාකච්ඡාවක් කරනවා මේ දේශනා මාලාවම මුල් කරගෙන ඒ හරහා තවදුරටත් මේ දේශනා මාලාව බටහිර ජාතිකයන් අතරට පවා මේ අනිකුත් ලෝකවාසී බෞද්ධයන් අතරට පවා යන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒකෙම ඉල්ලීමක් වශයෙන් තමයි අපිටත් මේ අවස්ථාවක් ලැබුණේ සිංහලෙනුත් මේ දේශනා මාලාව තවදුරටත් විග්‍රහ කිරීමක් සාකච්ඡාවට බඳුන් කිරීමක් කරන්න කියලා. ඉතින් අපි මම හිතන්නේ 164 වෙනි පිටුවේ වගේ ගත කරනවා මේ වෙනකොට ගියපාර මම හිතන්නේ. ඉතින් මම ආරාධනා කරනවා ගියපාර නවත්තපු තැන ඉඳලා අපි පොඩ්ඩක් එහෙමනම් කරුණු ටිකක් ඉදිරිපත් කරලා සාකච්ඡා පටන් ගන්න කියලා 13 නිකුටිය ධම්මසුබද්ද ස්වාමීන් වහන්සේට.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 ඒ කාරණය ලෝකයාට තේරෙන්නේ නැහැ. මහ විනාශ වෙයි කියන හැඟීම නිසා අර කඹේ එල්ලිලා ඉන්නවා. නමුත් මොහොතකට හරි අතහැරියා නම් තේරෙනවා අර දඟලීම් දැඟලීම් සමූහයේ ඒ මොහොතට නැති වෙලා යන බව, ලිහෙන බව. ඒ ලිහීම පිළිබඳව සම්පූර්ණ අවබෝධය එන්නේ සම්පූර්ණයෙන්ම අතහැරියාමයි. ඒ අවස්ථාවේ ආශ්‍රව අනුසය එහෙම් පිටින්ම ෂය කළා. එතකොට මේ පොඩි ගාථා වාශයෙන් අපිට හිතා ගන්න පුළුවන්. තත්ථකා පරිදේවනා මොකද්ද මේකට අඬන්න තියෙන්නේ මක් නිසාද මම හිටියා කියලා අවබෝධයක් එන්නේ නැහැ මම ඉන්නවා කියලා අවබෝධයක් එන්නේත් නැහැ මෙතන වෙන්නේ සංස්කාරයන්ගේ විනාශයයි විභව කියලා කිය විභව කියලා මෙතන යොදලා තියෙන්නේ වෙන අර්ථයකින් සංස්කාර පිළිබඳ විභවයක් භව විභව කියන වචන දෙක පිළිබඳ කතා කරනකොට සමහර කෙනෙක් හිතනවා මේ භවය සත්‍ය මේ භවය සත්‍ය ධ්‍රුව ආත්ම පදාර්ථයක්. විභව කියන්නේ ඒකේ විනාශය. නමුත් මෙතන විභවිස්සanti විභව කියන පදේ යොදන්නේ සංස්කාරයන්ගේ විනාශයට. ඒකට කවුරුත් අඬන්න ඕනේ නැහැ. නාට්‍යයක භවයේ තියෙන නාට්‍යයක භවයක තියෙන අර తాවකාලික වේලාව පරිමහන පුටුව, පාපුටුව ආදී වගේ යොදාගන්න දේවල්. පුද්ගලයන් පිළිබඳව කල්පනා කරලා බැලුවොත් කර්මානුරූපව භව සංයෝජන නූල් වලින් එහාට මෙහාට වෙන රූකඩ ගොඩක්. මේ රූකඩ ගොඩ මුල් කරගෙන තමයි දැන් අපි මේ දේශනාව පවත්වන්නේ. පිරිසක් නැත්තම් දේශනාවක් නැහැ. මෙතන මේ දේශනාව කියලා කියන නාටකයට උපකාර වන අනෙකුත් මා ඒ වචන නොකීවත්. අපි හැමදෙනාම එක්තරා නාට්‍ය ජවනිකාවක යෙදිලා ඉන්නේ. දැන් මේක ලොකුවට පෙන්වනට මේ වගේම තවත් ජවනිකා සමහර විට බඹ කීපයක් එහායින් කැලේ එහෙම සිද්ධ වෙනවා ඇති. කඩියොරලක් සමහර විට බොහෝම කඩිසරව වේදනාවෙන් පෙළෙන ගැඩවිල්ල කුස්සගෙන යනවා ඇති. ඒක ඔවුන්ගේ ජීවිතයේ ඔවුන්ගේ භවනාටකයේ එක්තරා ජවනිකාවක්. ඒ වගේම තමයි මේ හැම එකක්ම. එතකොට මෙන්න මේ රාමුව අපිට නොපෙනීම තමයි අවිද්‍යාව. මේ අවිද්‍යා රාමුව යම්කිසි අවස්ථාවක අර ආශ්‍රව අනුසේ වලින් විමුක්තව පෙනුනොත් ඒ තැනත්තට අන්න ලෝකය එහෙම් පිටින්ම විවෘතයි. හරියට අර චිත්‍රපට ශාලාවේ දොරවල් හදිස්සියේ ඇරුණා වගේ. ඒ තිරයේ තියෙන ජවනිකාව එහෙම පිටින්ම සබ්බ සංඛාර සමත සම්බෝපදීපටි නිස්සග්ග ආදී අපි කලින් ප්‍රකාශ කළ ආකාරයට එතනින්ම ඉවරයි. ඒ දෙවනි ගාථාවයි. හොඳයි. අපි පොඩ්ඩක් ඔතනින් ආපස්සට එමු. දැන් මෙතන පොඩ්ඩක් මතක් කරගත්තොත් මේ කතා කරන්නේ ඇත්තටම අර අදිමුත්ත කියන රහතන් වහන්සේව හම්බ වෙනවා මේ කැලේ මැද්දෙන් යනකොට හොරු රාශියකට. ඒ අවස්ථාවේදී මේ හොරු කල්පනා කරනවා මේ අදිමුත්ත රහතන් වහන්සේව මරලා බිලි පූජාවක් කරන්න. ඉතින් ඒ අවස්ථාවේදී තමයි මේ අදිමුත්ත මහරහතන් වහන්සේ මේ ගාථා හතර මේ ගාථා රසක් ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් ගාථාවකින් මේ හොරදෙටුවාට ආමන්ත්‍රණය කළා ගමේ තමන්ගේ තියෙන මේ ප්‍රතාපවත් ගතිය. එහෙම නැත්නම් තමන්ගේ තියෙන එහෙ මරණයට බිය නොවන ස්වභාවය මේ ඉදිරිපත් කරන්න. ඒකෙන් ගාථා හතරක් තමයි ඇත්තටම ස්වාමීන් වහන්සේ ඉදිරියට ගත්තේ. ඒකෙන් එකක් තමයි නත්ති චේතසිකං දුක්ඛං අනපෙක්කස්ස ගාමිනී අතික්ඛන්තා භයාසබ්බේ කීන සංයෝජනස්ස වේ. කියලා ඔන්න එක ගාතාවක් ස්වාමීන් වහන්සේ මතු කරා මේකේ ඇත්ත වශයෙන්ම කිසිම චේතසික දුකක් මේ කය හිත ඇතුලේ මොකක්වත් දුකක් නැහැය. මොකද දැන් අපේක්ෂාවක් නැතුවයි උන්වහන්සේ කටයුතු කරන්නේ. ඒ කියන්නේ අපිට ලොකු දේවල් සම්බන්ධයෙන් අපේක්ෂාවක් තියෙනවා නම් බලාපොරොත්තු තියෙනවා නම් සිහින මවනවා නම් අනාගතය සම්බන්ධයෙන් ඉතින් ඕවා ඔක්කොම කඩා බිඳ දැමේවිය මේවා ඉෂ්ට කරගන්න බැරි වේවිය කියලා ඒ අනාගතය සම්බන්ධයෙන් මොකක් හරි බියක් සැකයක් තියෙනවා නම් ලොකු අපේක්ෂාවක් තියෙනවා නම් අන්න ඒ හරහා ලොකු බයක් ඇති වෙනවා. නමුත් අනපෙක්කස්ස ගාමිනී කියලා දැන් මේ අදිමුත්ත මහරහතන් වහන්සේ කියන තමන් වහන්සේට මුකුත් එහෙම අපේක්ෂාවක් නැහැ. තමන් වහන්සේ වර්තමාන වශයෙන් ජීවත් වෙනවා. ලොකු අපේක්ෂාවක් මුල් කරගෙන කෙනෙක් ඉන්නවය මමෙක් ඉන්නවය කියලා ලොකුවට හදාගත්ත ප්‍රතිරූපයක් එක්ක එහෙම ඉදිරියට ගමන් කරන ගතියක් ඉදිරි අපේක්ෂාවක් ඔස්සේ යන ස්වභාවයක් නැහැ. අතික්ඛන්තා භයාසබ්බේ කීන සංයෝජනස්ස වේ. දැන් එතකොට සියලුම සංයෝජනයන් ෂය කරලා තියෙනවා. ඒ වගේමයි ඒ හරහා සියලුම භය අතික්‍රමණය කළා තියෙනවා. සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රමණය කළා තියෙනවා. ඒ නිසා උන්වහන්සේට බයක් දැනෙන්නේ නැහැ කියන කාරණාව උතර පළවෙනි ගාතාවෙන් මේ මතු කරලා දෙනවා. අතන මෙතන මේ පිළිවෙලට තියෙන ගාතා හතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේ ගාතා පේලියෙන් ප්‍රධාන ගාථා හතරක්. ඊටාම වටිනා ගාථා හතරක් තමයි මේ දේශනාව සඳහා උපයෝගී කරගෙන තියෙන්නේ. ඉතින් හතර තමයි දැන් මේ පොඩ පොඩ ඉස්සරහට යන්නේ මේ අටවෙනි දේශනාවේදී. ඊළඟට තව තව ගාතාවක් වෙනවා නමේ හෝති අහෝසින්ති භවිස්සන්ති නහෝති මේ සංඛාරා විභවිස්සන්ති තත්තකා පරිදේවන. අන්න ඒ ගාතාව සම්බන්ධයෙන් තමයි දැන් එතකොට අපි මේ විග්‍රහ කරගෙන යන්නේ. එතකොට එතෙන්දි මේ අදිමුත්ත මහරහතන් වහන්සේ කියනවා නමේ හෝති අහෝසින්ති. දැන් අතීතේ හිටියයි කියලා මට හැඟීමක් නැහැ. භවිස්සන්ති නොහෝති මේ. අනාගතේ මම ඉන්නවයි කියලා හැඟීමක් ඇත්තෙත් නැහැ. සංඛාරා විභවිස්සන්ති. තත්ත කා පරිදේවනා. මෙතන මේ සුද්ධ වූ සංස්කාර සමූහයක් ඇති වෙලා නැති වෙලා යamak පමණයි තියෙන්නේ. විනාශ වීමක් පමණයි තියෙන්නේ. ඉතින් මේ සුද්ධ වූ සංස්කාරයන් විනාශ වෙනවා දැකලා මොකටද මේකට අඬන්නේ කියලා තමයි මේ ගාතාවෙන් අහන්නේ. ඉතින් එතකොට මේක සම්බන්ධයෙන් තමයි එතකොට මේ කටුකුරුන් සාමණේර වහන්සේ මේ දීර්ඝ විග්‍රහයක් කරන්නේ. ඉතින් අපිට සාමාන්‍යයෙන් වෙන්නේ අපේ හිතේ මොකක් හරි සිතුවිල්ලක් ආවහම සංස්කාර ධර්මයක් හටගත්තාම අපි ඒක මමත්වයෙන් ගන්න ස්වභාවයක් තියෙනවා. මම කරගන්න ස්වභාවයක් තියෙනවා. මගේ කරගන්න ස්වභාවයක් තියෙනවා. ඒතකොට අපේ සිතුවිලි වලට අනුව හැසිරෙනවා. ඒ සිතුවිලි වලට ඔක්කොම අපි වග කියන්න ඕනේ කියලා හිතනවා. ඊළඟට ඒවා සියල්ලම මගේ කරගෙන මම කරගෙන ඊළඟට ඔක කර්මත් අපි රැස් කරගන්නවා. දැන් ටික ටික ටික පරිසම්පාදය වැටහෙන්න වැටහෙන්න ඒ අවිද්‍යාව මුල් කරගත්ත ඒ සංස්කාරයන් මගේ කරගන්න ස්වභාවය නැත්තම් සංස්කාරයන් මගේ කරගෙන කර්ම රැස් කරගන්න ස්වභාවය අන්න ලිහෙන්න පටන් ගන්නවා. ඒක ඇත්තම කටුකුරු සානාසේ ඉස්සරහදී පෙන්නලා තිනවා. කියන්නේ අවිජ්ජාපච්චය සංඛාරා කියලා කියද්දිම මේ අවිද්‍යාව මුල් කරගෙන කෙනෙක් මමෙක් පුජ්‍යලයක් ඉන්නව අය මෙතන සත්ව ස්වභාවයක් තියෙනව අය කියන ඒ අවිද්‍යාව මුල් කරගෙනමයි ඒතර සංස්කාරයන් හැදෙන්නේ. සංස්කරණයක් සිද්ධ වෙන්නේ. අපි සාමාන්‍ය මොකක් හරි දෙයක් හිතට ආවහම ඒක ඒ හැටියට බාරගන්නේ නැතුව නැත්නම් ඒ හැටියට ඒකට ඇතිලා නැතිලා යන්න දෙන්නේ නැතුව අපි අතදාන ගතියක් තියෙනවා. ඒකට අපි අත පොවන ගතියක් තියෙනවා. ඒ හරහා අන්න සංස්කරණය සිද්ධ වෙනවා. සංස්කරණය සිද්ධ වෙනවාත් එක්ක අන්න විඥාන හට ගන්නවා. සංඛාරපච්චය විඥානං වෙනවා. ඒ කියන්නේ සංස්කරණය සිද්ධ කරපු ගමන් අර සාමාන්‍ය අනිදස්සන විඥාන මට්ටමක් එහෙම නැත්නම් අනිශ්චිත ස්වභාවයක් නෙමෙයි. ඉන් එහා ගිහිල්ලා අන්න රූප බලන ස්වභාවයක්, ශබ්ද අහන ස්වභාවයක්, දිවෙන් රස බලන ස්වභාවයක්, කයෙන් ස්පර්ශ ලබන ස්වභාවයක්. ඊළඟට එහෙමත් මොකක්වත් නැත්නම් මනසින් මනෝවිඥාන හදන ස්වභාවයක් කියලා අර සම්පූර්ණ විඥාන ස්වභාවයන්. සාමාන්‍යයෙන් කියනවා මේ අபிසංකත විඥාන කියලා. ඒ අபிසංකත විඥාන ස්වභාවයන් හදන தත්වයකට යනවා. අර සංස්කරණය කරපු විඥාන தත්වයකට අන්න ආයිපත් වෙනවා. ඉතින් ඔක්කොම මුල ආයි ගත්තොත් එතන තියෙන මුල තියෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව නිසා අන්න සංස්කරණයක් සිද්ධ වෙනවා. සංස්කරණයක් සිද්ධ වුණ ගමන් අන්න සංස්කරණය කරන ලද විඥාන පහළ වෙනවා. අபிසංකත විඥාන පහළ වෙනවා. විඥාන හයක් සාමාන්‍යයෙන් ධර්මයේ පෙන්වනවා. මේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ඔය ආදි වශයෙන් මනෝ විඤ්ඤාණ ඔය ආදි වශයෙන් හය ආකාරයක් පෙන්නනවා. මේ වගේ මේ සකස් කරපු විඤ්ඤාණ ස්වභාවයකට අන්න අපි එනබෙනවා. සකස් කරපු විඤ්ඤාණ தත්ත්වයකට ඔන්න අපිපත් වෙනවා. ඊළඟට අන්න විඤ්ඤාණ පත්‍යා නාම රූපං. අන්න විඤ්ඤාණ හරහා අන්න නාම රූප පෙළ ගැහෙනවා. නැත්නම් අපිට නාම රූප දිස් වෙන්න ගන්නවා. එහෙම නැත්නම් වෙන වචනයකින් කියනවා නම් අපේ දැන් විඥාන තිරයේ ඔන්න නාම රූප පේන්න පටන් ගන්නවා. සංඥා වශයෙන් මේ එහෙම නැත්නම් රූප වශයෙන් සද්ද වශයෙන් මේ විදිහට මේ නාම රූපයක් ඔන්න දැන් දිස් වෙන්න පටන් ගන්නවා. දැන් ඕක ඊළඟට තව දුරටත් අභිරමණය කරනවා. ඕකම මම මගේ කියා ගන්නවා. ඕකටම සතුටු වෙනවා. ඕක තුලම බැස ගන්නවා. ඔන්න තවත් ඉස්සරහට යනවා. ඔන්න ඊළඟට සලායතන හට ගන්නවා. ඔන්න ඉතින් උඩ පයින්නවා, නටනවා, ගයනවා, වයනවා. ඔන්න සලායතන මට්ටමක් ඊළඟට හට ගන්නවා. ආයෙ ඉතින් ඒක සලායතන මට්ටම අවදි වුණාට පස්සේ ඔන්න ඒ හරහා ස්පර්ශයන් සිද්ධ වෙනවා. ස්පර්ශයන් සිද්ධ වුණාට පස්සේ ඔන්න ඒ හරහා වේදනාවන් පහළ වෙනවා. වේදනාවන් වලට ආයි ඇලෙනවා. ඇලිලා ඔන්න ආයි තණ්හාව පහළ වෙනවා. හිතා ගන්න බැරි තරම් විෂම චක්‍රයකට පැටලෙන ස්වභාවයක් තියෙනවා. දැන් රහතන් වහන්සේ කෙනෙක් දැන් මේ කටුකුරුන් සාන්නාසේ විස්තර කරනවා රහතන් වහන්සේ කෙනෙක් ගාව සම්පූර්ණයෙන්ම අවිද්‍යාව ප්‍රහාණය වෙලා නම් අර මුලදිම මේ කිසිම මේ මේ දාමයම සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ වර්තමාන වශයෙන් සිද්ධ වෙන මේ පෙළ ගැහිීමේ මුල තොණ්ඩුවෙම කඩලා යනවා. නැත්නම් මුල මුල් පුරුකෙම්ම කඩලා ගිහිල්ලා තියෙනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැනින්ම තුන්හන්සේ නතර වෙලායි තියෙන්නේ. මොකද අවිද්‍යාවක් ඇත්තේම නැහැ. එතකොට සංස්කාරයක් සංස්කරණයක් කරන්නේ නැහැ. හට ගන්නා දේවල් ඒ හැටියටම එක්ක බාර ගන්නවා. හට ගන්නා දේවල් ඒ හැටියටම අත්හැරලා දානවා. එතකොට සුද්ධ සංස්කාර ස්වභාවයක් කියලා තමයි එතකොට මේක හඳුන්වන්නේ සුද්ධ සංඛාර සම්පතින්. සංස්කාර ස්වභාවයන් තියෙනවා. කියන්නේ දේවල් හට ගන්නවා ඒක නිකන් සම්තතියක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ රහතන් වහන්සේ ඒකට අත දාලා මම වගේ කරගන්න යන්නේ කෙනෙක් පුජ්‍යලයක් හදන්න යන්නේ නැහැ. ඒක හුදු සංස්කාර රසක් වශයෙන්ම එහෙම්ම යන්න ඉඩ එතකොට දැන් මේකේ තවත් පැත්තක් මේ කටුකුරුන් සානාහසේ පෙන්වනවා තව ලස්සන උපමාවකින් අපි ගිය සතියේත් ඒක මතක් කරගත්තා දෙපැත්තේ ඉඳලා යම්සි කෙනෙක් මේ වරපටවල් දෙකක් අඹරනකොට එකම පැත්තට නම් අඹරන්නේ ඒතනින් ලණුවක් ඇඹරෙන්නේ නැහැ. දැන් අපි දන්නවා නූල් නූල් දෙකක් අරගෙන නැත්නම් ලණු දෙකක් අරගෙන එකම පැත්තට නම් අඹරන්නේ ලණුවක් ආයේ ඒ දෙක ගැට ගැහෙන්නේ නැහැ. ඒකේ වෙලු කැවෙන්නේ නැහැ. දඟ දැමෙන්නේ නැහැ. මොකද එකම පැත්තටයි ඇඹරෙන්නේ. නමුත් යම්ස කෙනෙක් මැද්දේ ඉඳලා මේ ලණු දෙක අල්ලගත්තොත් එහෙම මැද්දෙන් අත දාගත්තොත් එහෙම අත දැම්මොත් එහෙම හිර කරගත්තොත් ග්‍රහණය කරගත්තොත් ඔන්න වරපටක් ඇඹරෙනවා. මොකද මැද්දෙන් අල්ලන් ඉන්නේ. එතකොට වම් පැත්තේ ඉඳන් අඹරන කෙනා හරහාත් ඔන්න වරපටක් හැදෙනවා. දකුණු පැත්තේ ඉඳන් අඹරන කෙනා හරහාත් වරපටක් හැදෙනවා. ඒ හැදෙන්නේ මැද්දෙන් අල්ලගත්ත නිසා. ඉතින් කටුකුරුන් සානන්සෙන් මෙන්න මේ උපමාව පෙන්නනවා. දැන් අපිත් මේ සංසාර ගමනේදී මැද්දෙන් අල්ලන් ඉන්න හින්දා තමයි මේක ඇඹරෙන්නේ. යම් වෙලාවක අපිට පුළුවන් වුණොත් බය සැක අතහැරලා දාලා අතහරින්න අන්න අර ඇඹරිච්ච එක වෙලු ලිහිලා යනවා. දඟ දැමිච්ච එකේ දඟ ලිහිලා යනවා. එතකොට අපි තාම හැබැයි අල්ලන් ඉන්නේ. ඒක හරි බයයි අපි අතහරින්න. දැන් මේ කටුකුරුන් සන්නාසයෝ මේකේ මතක් කරනවා. මේක අපි අර කඹේ එල්ලිලා ඉන්නවා. නමුත් මොහොතකට හරි ඒක අතහැරියා නම් තේරෙනවා අර දඟලීම් දැඟලීම් සමූහය ඒ මොහොතට නැති වෙලා යන බව. ඉතින් අපිට හරි වෙහෙසයි මේක අල්ලගෙන ඉන්න එක. මම මගේ කරගෙන ලොකුවට අල්ලගෙන ග්‍රහණය කරගෙන ඉඳීමම මාරම අමාරුයි. වෙහෙසයි. බරක්. ඒත් අතාරින්නත් බයයි. ඉතින් ඒ හින්දා හරි අමාරුවෙන් අල්ලන් ඉන්නවා. ඒ නිසා දැන් එක මොහොතක් මේක අතහැරියා නම් අන්න වෙලු ටිකක් ලිහිලා යනවා. ඒ අතහැරපු ෂණයේදී අන්න වෙලු ටිකක් ලිහිලා යනවා. ඒ වෙලු ලිහිලා යාම ඒ දඟ ලිහිලා යාම වගේ තමයි කියන අර සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන ඒ සංයෝජන තුන ගැලවිලා යනවා කියනවා ඒ පළවෙනි පාර අතහැරියනවා. හැබැයි ඉතින් ආයෙත් ඒ සංයෝජන يعني ඒ ඒ තුන ගියාට තව හතක් තාම අපි අල්ලන් ඉන්නේ. මේ හත අල්ලන් ඉන්න තාම තාම බරයි. ඉතින් කොහොම කොහම හරි මේ ඔක්කොම වෙලු ටික ලිහිලා අපි ඔක්කොම අත්හැරියා නම් පූර්ණ අත්හැරීමක් සිද්ධ වුණා නම් අන්න කිසිම වෙලු කැවීමක් නැහැ කිසිම ආතතියක් නැහැ අන්න බර බහා තැබ්බා කියලා කියනවා. ඕහිත භාරෝ කියලා කියනවා එහෙනම් රහතන් වහන්සේට. ඒ කියන්නේ මේ බර බිමින් තිබ්බ තැනැත්තා. ඉතින් අපි මේ ඔක්කොම බර උඩ බර කර ගහගෙන තමයි අපි සාමාන්‍යයෙන් ඉන්නේ. මොකද අතහරින්න බයයි. මොකද මම ඉන්නවනේ. කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මමෙක් ඉන්නවා. ඉතින් අපි අතහරින්න බයයි. ඉතින් අපි අල්ලගෙන ඉන්නවා. ඉතින් අල්ලන්න අල්ලන්න තව තව වෙලු කැවෙනවා. වෙලු කැවෙන්න වෙලු කැවෙන්න තව තව තද වෙනවා. තද වෙන්න තද වෙන්න අන්න තව තව හිර වෙනවා, ආතතිගත වෙනවා. තව තව ඉතින් සංසාරේ ගැට ගැහි ගැට ගැහි දිගට දිගට යනවා. ඉතින් මේ தත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක අතකින් අපි තේරුම් ගන්න තියෙන්නේ මේක මේ තර්කයෙන් කිව්ව පමණින් ඉතින් අපිට අතහරින්නත් බෑ. දැන් ඔය අචාන්චා ස්වාමීන් වහන්සේ එහෙම ලස්සනට කියනවා මේ පොඩ්ඩක් අතහැරියා නම් අන්න පොඩ්ඩක් සුවයක් තියෙනවායි කියනවා. යම්කිසි නිදහසක් පොඩි නිදහසක් තියෙනවායි කියනවා. ඊට වඩා අතහැරියා නම් අන්න ඊට වඩා නිදහසක් තියෙනවායි කියනවා. ඊටත් වඩා අතහැරියා නම් ඊටත් වඩා නිදහසක් තියෙනවායි කියලා කියනවා. සම්පූර්ණයෙන්ම අතහැරියා නම් පූර්ණ නිදහසක් නැත්නම් සම්පූර්ණ නිදහසක් තියෙනවායි කියලා කියනවා. ඒතර රහතන් වහන්සේ කෙනෙක් එතකොට සම්පූර්ණ අතහැරීමක් කරලා තමයි තියෙන්නේ. රහතන් වහන්සේ කෙනෙක් එතකොට බර බහා තැබලා තියෙන්නේ. බර අයින් කරලා තියෙන්නේ. ඒ හරහා උන්වහන්සේ යන පූර්ණ නිදහසක්, පූර්ණ විමුක්තියක් භුක්ති විඳිනවා. ඉතින් එතකොට මේ தත්ත්වය ගැන කටුකුරුන් සානසේ තවත් පැහැදිලි කරනවා. දැන් නාට්‍යයක් සම්බන්ධයෙන්. දැන් අපි නාට්‍යයකට අපි හිතමු ඔන්න මේ උන්වහන්සේ ගන්න උපමාව තමයි මොකක් හරි මේ gedara boda gedara dota බඩු භාණ්ඩයක් තියෙනවා අපි ඒක හිතමු ඔන්න පුටුවක් තියෙන්නේ. දැන් මේ පුටුව මේ සීමිත මේ ප්‍රමාණයක් සම්පත් තියෙන නිසා මේ නාට්‍ය ඇතුලේදී ඇතැම් වෙලාවක ඒ පුටුව පුටුවක් වශයෙන්ම භාවිතා කරනවා. කවුරු හරි ඇවිල්ලා ඒ පුටුව උඩ ඉඳ ගන්නවා. ඉඳගෙන අපි තෝරන පත්‍රයක් බලනවා. එතකොට ඒ පුටුව පුටුවක් වශයෙන් තමයි එතෙන්දි පාවිච්චි වෙන්නේ. අපි හිතමු ඊළඟට තවත් අවස්ථාවක් තියෙනවා. ඔන්න අපි තුමු කෝරළේ මහත්තයා ඇවිල්ලා ඔන්න මණිකේවත් ඉස්සරහා තියාගෙන දැන් මේ කෝරළේ මහත්තයා නිකන් උජාරුවට වාඩිලා ඉන්න ඕනේ. එයාට තියෙනවා ඊට වඩා ලොකු ආසනයක් තියෙනවා. හැබැයි කකුල් දෙකක් තියාගන්න ඕනේ මොකක් හරි එකක් උඩ. අර කකුල් දෙක තියාගන්න අන්න අර කලින් පාවිච්චි කරපු මේ පුංචි පුටුව දැන් පාවිච්චි කරනවා පා පුටුවක් වශයෙන්. දැන් මේ කකුල් දෙක තියාගන්න පුටුවක් බවට පත් වුණා අර කලින් තිබිච්ච පුටුව. දැන් එතකොට මෙතෙන්දි මතක් කරගන්න තියෙන්නේ අපි හිතමු අර ගමේ හිටිය සිරිබිරිස් සාමාන්‍යයෙන් අර පුටුව පාවිච්චි කරද්දී ඒක පුටුවක් බවට පත් වෙනවා. ඊළඟට දැන් මේ කෝර්ලේ මහත්තයා ලොකු ආසනයක වාඩි වෙලා කකුල් දෙක තියාගන්න අර පුංචි පුටුව පාවිච්චි කරද්දී ඒක පා පුටුවක් බවට පත් වෙනවා. මේක තමයි ලස්සන්ට මේ කටුකුරුන් සානස දෙන උපමාව. එකම එකම දෙයක් එතකොට එක අවස්ථාවකදී පුටුවක් වශයෙන් පාවිච්චි කරලා තියෙනවා. තවත් අවස්ථාවකදී ඔන්න පාපුටුවක් වශයෙන් පාවිච්චි කරලා තියෙනවා. පුටුවක් වශයෙන් පාවිච්චි කරන මොහොතේදී ඒක පුටුවක් වශයෙන් ඇති වෙනවා. පුටුවක් වශයෙන් පවතිනවා, පුටුවක් වශයෙන් නැතිලා යනවා. පාපුටුවක් වශයෙන් පාවිච්චි කරන වෙලාවේදී ඒකම අන්න පාපුටුවක් වශයෙන් ඇති වෙනවා, පාපුටුවක් වශයෙන් පවතිනවා, පාපුටුවක් වශයෙන් නැතිලා යනවා. එහෙම නැත්නම් කියනවා නම් මුල් අවස්ථාවේදී පුටුවක් කියන භව තත්වයකටපත් වෙනවා. ඒ භව තත්වය අවසන් යනවා. ඊළඟ අවස්ථාවේදී අන්න කෝර්ලේ මහත්තයා ඒක කකුල තියාගන්න පාවිච්චි කරනකොට අන්නේ අවස්ථාවේදී ඒක පාපුටුවක් කියන භව තත්වයටපත් වෙනවා. භව තත්ත්වයක් හට ගන්නවා. ඒ භව තත්ත්වය පොඩි වෙලාවක් පැවතිලා අන්න කෝර්ලේ මහත්තයා අකුල් දෙක අයින් කරපු ගත්තට පස්සේ අන්න පාපුටුව අවසానයි. අන්න පාපුටුව කියන භව තත්ත්වය අවසන්ලා යනවා. ඔන්න ඔය தත්ත්වය තමයි මේ කටුගුණ සානාංශයේ විස්තර කරන්න හදන්නේ. ඉතින් අපේ ජීවිතවලත් ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි එක භවයකදී ඔන්න මිනිසෙක් වශයෙන් උපත ලබනවා. ඉතින් මිනිස්යා පුංචි ළමයෙක් වශයෙන් පටන් ගන්නවා ජීවිතේ. ඊළඟට ඔන්න සිලිසෙල්ලම් කරනවා, ඉස්කෝලේ යනවා, තරුණ වියටපත් වෙනවා. ඊළඟට හැඩ වැඩ කරනවා, ඊළඟට ඔන්න විවාහයක් කරගන්නවා. ඊළඟට ඔන්න දරුමල්ල හම්බෙනවා, ඔන්න ඉස්පිරිතාලේ යනවා, ලෙඩ වෙනවා, අසනීප වෙනවා, අන්තිමට ඉතින් මැරලා යනවා. අන්න එයාගේ මේ මනුස්ස ජීවිතය අවසానයි. අපි හිතමු ඔන්න යා ඊළඟට මැරිලා ගිහිල්ලා ඔන්න අපි හිතමු බල්ලෙක් බවට පත් වෙනවා. ඔන්න දැන් බල්ලෙක් උපදිනවා. බල්ලෙක් උපදුනාට පස්සේ ඉතින් දැන් නැට්ට වන්නනවා. ඉතින් බලු කුක්කෙක්නේ දැන් පුංචි කාලේ. ඉතින් මොන බලු කුක්කෙක් ඉන්නවා. ඉතින් එහෙට මෙහෙට පයින්නවා, දුව පයින්නවා. ඉතින් බැල්ලිය වටේ කරකිනවා. ඉතින් කිරි බොනවා, බැල්ලිගෙන් කිරි බොනවා. ඊට පස්සේ ඉතින් කවුරු හරි ඔන්න පොඩි බලු පැටියව අරන් යනවා. ඉතින් ගෙදරකට අරන් යනවා. දන්වලක් දානවා. ඌ බඳිනවා, බඳිනවා, ඌ බුරනවා, උඩ පනිනවා. ඔන්න ඉතින් මස් කටු කනවා. ඉතින් ඒක කාලා ඉතින් අපි තුමු ඊළඟට තරුණ කාලයටපත් වෙලා ඔන්න බල්ලෙක් වශයෙන් ඉඳලා ඌ මැරලා යනවා. අපි තුමුන ආයෙත් ඉතින් බල්ලා ඉතින් අපි තුමුන හරකෙක් වුණා කියලා. ඔන්න හරකෙක් වශයෙන් උපදිනවා. හරකෙක් වශයෙන් ඉපදුනාට පස්සේ ඔන්න එතනත් ඉතින් වලිගේ උඩ දානවා, නටනවා, එළදෙනගෙන් කිරිබනවා. ඊට පස්සේ ඉතින් එතනත් ඉතින් හරකෙක් වශයෙන් ඔන්න කාලයක් ඉඳලා අපිට ඔන්න ඌව මසට ගත්ත කියලා ඔන්න ඉතින් බෙල්ල කැපිලා මැරලා යනවා. අපිට ඔන්න එතනින් මැරුණා. අපි එතනින් ඔන්න අපිටම මේ මනුස්ස එයා මැරිලා ගිහිල්ලා ඔන්න කුරුල්ලෙක් බවට පත් වෙනවා. ඔන්න කුරුල්ලෙක් වශයෙන් ඔන්න ඉතින් බිත්තරයක ඉන්නේ. බිත්තරයට උපුරනවා, ඔන්න එළියට එනවා, ඔන්න කීස් කීස් ගාලා කෑ ගහනවා, උඩ පයින්නවා. ඔන්න ඊළඟට පියා මේ පියාපත් ඇවිල්ලා ඔන්න පියාඹන්න පටන් ගන්නවා. පියාඹන්න ගිහිල්ලා ඔන්න හොටෙන් ඇනලා ඊළඟට ඔන්න පළතුරු කාලා ඉතින් කාලයක් ගත කළා ඔන්න ඒත් මැරලා යනවා. දැන් ඔන්න ඔය ඔය ටික අපි ආයෙත් අර පාපුටුවත් එක්කයි පුටුවත් එක්කයි ගලපගත්තොත්. දැන් මුල් අවස්ථාවේ යන මිනිස්සෙක් කියන භව තත්ත්වයක් හටගත්තා. මිනිස්සෙක් කියන රඟපෑමක් ඉෂ්ට කළා. මිනිස්සෙන්ගේ ජවනිකාව රඟපාලා එතනින් මැරලා ගියා. ඊළඟට අන්න බල්ලෙක් කියන රඟපෑමක් පටන් ගත්තා. අන්න බල්ලෙක් කියන ස්වභාවයක් පටන් අරගෙන ඒක රඟපාලා අන්න ඒකත් අවසන් වුණා. ඊළඟට හරකෙක් කියන රඟපෑමක් පටන් ගත්තා. අන්න ඒක අවසන් කරනවා නැත්නම් ඒ රඟපෑම අවසන් වුණා, ඒ ජවනිකාව අවසන් වුණා, ඒකත් ඉවරයි. එලාට ඔන්න කුරුල්ලෙක්ගේ ජවනිකාවක් රඟපානවා. ඉතින් ඔය එකත් අවසන් වෙනවා. ඉතින් මේ විදිහට දැන් මේ භවනාටකය කියන එකෙත් එතකොට මේ මුළු සංසාරයම එතකොට එකwidehatකින් බැලුවාම නිකන් චිත්‍රපටියක් වගේ නැත්නම් භවනාටකයක් වගේ තමයි එක එක භව තත්වයන් තියෙනවා. දැන් මේ තෙන්දි අපි ගත්ත උපමාවේදී මුලින් මිනිස් භවයක් කියන මේ ජවනිකාව මුලින් රඟපානවා. ඊළඟට ඔන්න බල්ලෙක් කියන ජවනිකාවක් ඊළඟට රඟපානවා. හරකෙක් කියන ජවනිකාවක් ඊළඟට රඟපානවා. ඊළඟට පක්ෂියෙක් නැත්තම් කුරුල්ලෙක් කියන ජවනිකාවක් ඊළඟට රඟපානවා. ඉතින් ඔන්න ඔය වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. අතෙන්දිත් අර එක අවස්ථාවකදී පුටුවක් කියන ජවනිකාවක් අර පුටුව පාවිච්චි කිරීම හරහා ඇති වෙනවා. ඊළඟට ඒකම කකුල් දෙක තියන පාවිච්චි කරද්දී පාපුටුවක් කියන අවස්ථාවක් හටගන්නවා. ඉතින් මේක දිහා ආපසට හැදලා බැලුවාම ඉතින් මේක මහ විහිළුවක් වගේ. මොකද අපි මේ උඩ දාගෙන කෑ ගහනවා අරකයි මේකයි කියලා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා. නමුත් මෙතන මේ එකම ස්වභාවයක් එකම සංස්කාර ස්වභාවයක් ඒ ඒ අවස්ථානුකූලව නිරූපණය වීමක් තමයි වෙලා තියෙන්නේ. අර පුටුව පුටුවක් වශයෙන් පාවිච්චි කරද්දී අන්න ඒ ව්‍යවහාරයෙන් ගන්නවා මේක පුටුවක් කියලා. අන්න ඉතින් කකුල් දෙක කියන්නේ මේ පස බිම තියාගෙන ඉඳ ගන්න මේක පාවිච්චි කරනවා. නමුත් ඒකම පාපුටුවක් කියන ව්‍යවහාරයෙන් ගන්නකොට ඒකට කකුල් දෙක තියන්නයි පාවිච්චි කරන්නේ. යටිපතුල් දෙකයි එතකොට වදින්නේ. ඉතින් ඒ විදිහට පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා මේ භව තත්වයක් භව තත්වයන් ওই විදිහට විවිධාකාර අන්දමින් හට ගන්නවා. නමුත් මේ ඔක්කොම බැලුවහම එක්තරා අන්දමක ජවනිකා සමූහයක් පමණයි. ඒ ඒ ජවනිකාවන් හට අරගෙන නැති වෙලා යනවා. ඉතින් මේක දිහා ඒ රහතන් වහන්සේ කෙනෙක් එතකොට බලන ආකාරයක් ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඒ කියන්නේ මේ ඔක්කොම දිහා දැන් මේ ස්වාමීන් වහන්සේ දකින්නේ මෙතන තියෙන නිකං සුද්ධ වූ සංස්කාර සමූහයක් පමණයි. මේක ගැන යා ලොකුවට මම ආයෙනෙන් ගන්න යන්නේ නැහැ. මේක මගේ කරගන්න යන්නේ නැහැ. මේක තවදුරටත් සකස් කරගන්න යන්නේ නැහැ. මේක වෙන්න ඉඩ හැරලා අතහැරලා දානවා. මෙතනින් මම ආයෙනයක් ඇති කරගන්න නැතුව මමත්වයක් ඇති කරගන්න නැතුව මේකෙන් බරක් ආතතියක් හදාගන්න නැතුව දැන් මේවා ඔහේ වෙන්න ඉඩ හරිනවා. එතකොට අන්න තේරෙනවා සංඛාරා විභවිස්සanti. පත්තකා පරිදේවන. එතකොට මේ සංස්කාරයන් ඇති වෙලා නැති වෙලා යනවා. ඉතින් මේක දැකලා මොකටද අඬන්නේ කියලා අර තත්තකා පරිදේවනා මේක හඳලා හඳන්නේ වැළපෙන්නේ මොකටද කියලා අන්න මේ හොර දෙටුවගෙන් ගම් දෙටුවගෙන් මේ අදිනුත් රහතන් වහන්සේ ප්‍රශ්න කරනවා. ඉතින් එතකොට එතකොට දැන් ස්වාමීන් වහන්සේ මතක් කරනවා දැන් එක එක ජවනිකා එතකොට මේ ලෝකෙ සිද්ධ වෙනවා. දැන් මේ තව ජවනිකාවක් මතක් කරනවා මේ කඩියෝ රැලක් සමහර විට බොහොම කඩිසරව වේදනාවෙන් පෙනෙන ගැඩවිල්ලක් උස්සගෙන යනවා ඇති. දැන් මෙහි ඕන තරම් ඉන්නවා මේ කැඩවිල්ල ඉතින් අරගෙන යනවා කඩිය කඩිය ටික එකතු වෙලා. ඉතින් හිතාගන්න ඊටාම මේ ගැඩවිල්ලගේ පැත්තෙන් බැලුවාම ඉතින් හරිම අමාරු අවස්ථාවක්. මොකද හතර වටෙන් මේ ඊටාම සංවේදී හැමකට අර කඩිය රෑන ඇවිල්ලා අනිනකොට ඉතින් හිතාගන්න බැරි තරම් වේදනාවකින් ඒ සතා පෙළෙනවා. ඒක හැබැයි ඒ තවත් ජවනිකාවක් තමයි එතන රඟ දක්වන්නේ. අපි හිතමු ඔන්න දැන් රිලව් ටිකක් ඉන්නවා. දැන් රිලව් ටික එකතු වෙලා ඉතින් තව ජවනිකාවක් එතන රඟ දක්වනවා. හරි දැන් මේ අපි හාමුදුරුවෝ ටික ඉන්නවා මෙතන. දැන් හාමුදුරුවෝ ටික එකතු වෙලා දැන් අපි මෙතන තව ජවනිකාවක් රඟපානවා. ඉතින් එකාතකේ මේ ඔක්කොම ජවනිකා තමයි. ඉතින් එක එක තැන්වල එක එක ජවනිකා රඟපානවා. ඉතින් මේක දිහා සමස්තයක් වශයෙන් යම්ස කෙනෙකුට දකින්න පුළුවන් නම් මේ ඔක්කොම දිහා සමස්තයක් වශයෙන් දකිනකොට අන්න එතකොට එයාට තේරෙනවා ආ හාමුදුරුවෝ ටික එකතු වෙලා එක ජවනිකාවක් රඟපානවා. උපාසක මහත්තුරු තව ජවනිකාවක් රඟපානවා. කඩියෝ රෑනක් එකතු වෙලා ගැඩවිල් එකකුත් අල්ලගෙන තව ජවනිකාවක් රඟපානවා. රිලව් ටික එකතු වෙලා අන්න තව ජවනිකාවක් රඟපානවා. පහළ උපාසක මහත්තුරු ටික අන්න තව ජවනිකාවක් රඟපානවා. ඉතින් ওই විදිහට নানা ප්‍රකාර ජවනිකාවන් මේ භවනාටකයේ සිද්ධ වෙනවා කියලා අන්න කෙනෙකුට වැටහෙනවා. ඉතින් මේ ඔක්කොම අර සංස්කාර ස්වභාවයන්ය ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයන් කියලා මේක දිහා බලන්න බලන්න අන්න මේවා ගැන එපා වීමක් මේ භවනාටකයේ අතහැරීමක් භවනාටකයේ ඇලෙනවා වෙනුවට භවනාටකයෙන් අයින් වීමක් තමයි කෙනෙක් තුළ සිද්ධ වෙන්නේ. ඒකයි සාමාන්‍යයෙන් කියන්නේ මේ යථාභූත ඥාන දසනං නිබ්බිදත්තාය කියලා. යම්ස කෙනෙක් ඇත්ත ඇටසැටියෙන් දැක්කනම් ඒ හරහා නිබ්බිදාවක් පහළ වෙනවා කියලා කියනවා. ඒ හරහා යාතුල ඇති වෙනවා අවබෝධය මත ඇතිවෙච්ච කලකිරීම. දේවල් දේවල් ගැන අපිට අවබෝධය නැති නිසා ඇත්ත ඇටසැටියෙන් නොවැටහීම නිසා තමයි අපි මේ දේවල් අල්ලගෙන තියෙන්නේ. දැඩිව ග්‍රහණය කරලා තියෙන්නේ. නමුත් අපි දේවල් වටහා ගත්තා නම් දේවල් වල යථා ස්වභාවය අපිට තේරෙනවා නම් අන්න ඒකෙදි අතහැරීම කියන එකත් ඉබේටම සිද්ධ වෙන බවයි කියන්නේ. ඒක ඉතින් අපි අතහරින්නේ කියලා චේතනාවක්වත් පහල කරන්න ඕනේ නැහැ කියලා බුදුහාඳුරෝ කියනවා. ඇත්ත ඇත්තටියෙන් තේරුණා නම් අතහැරෙනවා කියන එක ඉබේටම සිද්ධ වෙනවලු. ඒක ධර්මතාවයක් වශයෙන්ම සිද්ධ වෙනවලු. ඉතින් එතකොට මෙන්න මේ ස්වභාවයන් තමයි මේ මේ කටුකුරුන් සානාසි දිගට විස්තර කරගෙන යන්නේ. එතකොට මෙන්න මේ වගේ මේ භව නාටකයේ විවිධාකාර ජවනිකාවන් වල තමයි ලෝකයා ගත කරන්නේ. එතකොට මෙන්න මේ මේ ජවනිකාවන් ජවනිකාවන් වශයෙන් නොතේරෙන නිසා තමයි අන්න අපි තුල අවිද්‍යාවක් තියෙන්නේ. අපි මේවා තුල ඉන්නකොට අපි ඒවා දැඩිව ගන්නවා. දැන් අපි මොකක් හරි මේ රඟපානවා කියලා හිතමු. මොකක් හරි ඔන්න නාට්‍යයක ඔන්න අපිටත් හම් වෙලා පොඩි කෑල්ලක් ඔන්න අපි රඟපානවා. අපි තුන දැන් අපිට හම්බුණා රජෙකුට රඟපාන්න. ඉතින් මොකක් හරි කාඩ්බෝඩ් ඔටුන්නක් පළඳගෙන ලී ලී කඩුවකුත් අරගෙන ඔන්න ඉතින් අපි ගජරාමෙට රඟපානවා. හැබැයි අපි දන්නේම නැතුව අපි හිතුවොත් එහෙම ආ දැන් මං රජෙක් කියලා දැන් මේ රජෙක් බවට ඇඳලා තමයි ඉන්නේ. ඉතින් ඒ වගේ තමයි අපිටත් හුඟක් වෙලාවට අපි ඇඳගෙන තමයි ඉන්නේ. ඉතින් හුඟක් දෙනෙක් ඒ නිසා එක එක වෘත්තීන් කරන්න ගිහලා ඒ ඒ වෘත්තිය ඇඳ ගන්නවා. ඉතින් ඒ වෘත්තිය ඇඳගත්තර පස්සේ මේ ඒක ගලව ගන්න බැරි තරමට ඒක ඇඳගෙනමයි ඉන්නේ. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ හරහා ලොකු මාන්නයක් එනවා. මේවා ඇත්තයි කියලා හිතා ගන්නවා. මුළු ජීවිතේටම තමන් ඒ වෘත්තිකයෙක් කියලා හිතා ගන්නවා. ඒ ඒ මොකක් හරි දීපු තනතුරක් අල්ලගෙන අන්නේ තනතුරේ ඇඳ ගන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් අපි හුඟක් දෙනෙක් ඉතින් අන්නේ වගේ මේ ලෝකේ තුර ඇඳගෙන තමයි ජීවත් වෙන්නේ. මොකක් හරි අපිට දීපු නිලයක්, තලයක්, එහෙම නැත්නම් මොකක් හරි දීපු තනතුරක්, පදවියක්, මේ තානාන්තරයක්, මේ මොකක් හරි දෙයක් අරහා අපි ඒකේ රඟපානවා. අපිට මතක නෑ මේක මේ తాවකාලිකව මේ මොකක් හරි වැඩක් කරගන්න දීපු දෙයක් මේ කියන එක අපිට අමතකයි. අපි ඒක තුල ඒක සත්‍ය වශයෙන් අරගෙන, ඒක මම වශයෙන් අරගෙන, ඒක මගේ වශයෙන් අරගෙන සම්පූර්ණයෙන් ඒ තුළ ජීවත් වෙන ස්වභාවයක්. ඒ තුළ අවිද්‍යාවෙන් ගත කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් අර කෙනෙක් මේ මිනිස්සු ඇඳ ගන්න ගතිය තේරුම් ගන්න තේරුම් ගන්න. මේ මිනිස්සු මේ එක එක ජවනිකාවල හිර වෙන ගතිය තේරුම් ගන්න තේරුම් ගන්න. මේවා මේ ජවනිකාවන් බව තේරුම් ගන්න තේරුම් ගන්න අන්න මේ භවනාටකයේ ගල භවනාටකයේ ගැන කලකිරෙනවා. ඉතින් අන්නේ කලකිරීම තමයි ඇත්තටම මේ අදිමුත්ත මහරහතන් වහන්සේ තුල තියෙනවා කියලා හිතාගන්න තියෙන්නේ. මොකද උන්වහන්සේ දැකලා මේ ඇත්ත తත්වේ. ඇත්ත తත්වේ දැක්කට පස්සේ උන්වහන්සේට අඬන්න දෙයක් නැහැ. මොකද දැන් මේ ආයෙත් හොරදෙටුවා මේ ශාවින්වහන්සේව මරලා දැම්මත් උන්වහන්සේ දන්නවා මේකත් මේ ඇතිලා නැතිලා යන ස්වභාවයක්. දැන් මේ රංගපපා හිටියේ මනුස්ස ජීවිතයක් කියන ජවනිකාව. ඉතින් ඒක අවසానයි. කියලා අන්න උන්වහන්සේට ඒ තුල තියෙන්නේ එක්තරා අන්දමකින් මේ අතහැරීමක් එක්තරා අන්දමකින් විරාගී ස්වභාවයක් තමයි උන්වහන්සේට එතනක් තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ එතකොට මේ කටුකුරුසානසේ විස්තර කරගෙන යනවා යම් අවස්ථාවක මේ ජවනිකාවන් හුදු ජවනිකාවන් බව තේරුණා නම් තමන් මේ ගත කරලා තියෙන්නේ ඇඳගත්ත ස්වභාවයක කියලා තේරුණා නම් තමන් මේ කර කර ඉඳලා තියෙන රංගපෑමක් කියලා තේරුණා නම් අන්න එතනදී හරියට නිකන් අර චිත්‍රපටියක් බලබලා ඉන්නකොට සම්පූර්ණයෙන්ම ආලෝකයක් පතිතුනා වගේ තිරයට සම්පූර්ණයෙන් ආලෝකයක් පතිතුනා වගේ දැන් දොර ජනෙල් විවෘත වුණා වගේ අර රඟපාමින් හිටිය රඟපෑම නතරලා යනවා. රඟපාමින් හිටිය ජවනිකාව හුදු රඟපෑමක් කියන අවබෝධය කෙනෙකුටපත් වෙනවා. ඒක තමයි අර සබ්බ සංඛාර සමතය, සම්බූපති පටිනිස්සග්ගය කියලා වගේ වචන වලින් මේ සාහනාස මතක් කරන්නේ. ඉතින් අර සියලු සංස්කරණයන් නතර වුණා. මෙතෙක් වෙලාවක් ඒ චිත්‍රපටියේ අපි තුමු ගිනි කන්දක් පුපුර පුපුර හිටියේ. එහෙනම් දැන් සද්දෙත් තියෙනවා, රස්නෙයි, ඊළඟට සද්දෙයි. ඉතින් අපි සම්පූර්ණයෙන් ගිනි කන්ද මැද්දේ මැදවිලා හිටියේ. පස්සේ එකපාරටම ඔන්න තිරේට ආලෝකය පතිතුන ගමන් ඔන්න ගිනි කන්දක් ඇත්තෙත් නැහැ. සද්දෙත් නැහැ. සද්ද තිබුණත් ඒකෙන් ගානක් ඇත්තෙත් නැහැ. ඊළඟට රස්නෙත් නැහැ. මේ මොකක්වත් නැහැ. ඒක හුදු ජවනිකාවක් පමණක් බවට පත් වෙනවා. අර කර කර හිටිය සංස්කරණය අවිද්‍යාව මුල් කරගෙන අපි කර කර හිටිය සංස්කරණය සම්පූර්ණයෙන්ම නතරලා යනවා. අන්න S2 ඇරුණා බවට පත් වෙනවා. බර බහා තබ්බ වෙනවා. අර ඒ හරහා ඇති කරගත්ත ආතතිය දුරු වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. හොඳයි අපි එහෙනම් ඊළඟ ගාතාවටත් එමු. ඊළඟට අපි එමු තුන්වෙනි ගාතාවට. සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සම්තති. පස්සන් තස්ස යථා භූතං න භයං හෝති ගාමිනී. ඒ කියන්නේ සුද්ධං ධම්ම සමුප්පාදං ශුද්ධ ධර්මයන්ගේ හට ගැනීමත් සුද්ධ සංඛාර සම්තති. ශුද්ධ සංස්කාර සම්තතියයි. පස්සන් තස්ස යතා භූතං. ඇතිතතු හැටියෙන් දකින්නාට. ඇතිතතු ඇති හැටියෙන් දකින්නාට. න භයං හෝති ගාමනී. ගම් දෙටුව භයක් නම් ඇති වෙන්නේ නැත. දැන් මේකත් අපිට පුළුවන් ලිහලා හුඟක් ගැඹුරු අර්ථ මතු කරගන්න. මේක නැති දේවල් නෙමේ තියෙන දේවල්. මේ ගාථාවේ තියෙන දේවල් අපේ ශක්ති ප්‍රමාණයෙන් මතු කරගන්නයි බලන්නේ. මේ සුද්ධ ධම්ම කියලා කියන්නේ මොකද? ලෝකයා ධර්ම හැටියට සලකන දේවල් මනසට අරමුණු වන ඒ ධර්මවල අසුද්ධ ස්වභාවයක් තියෙන නිසා. අසුද්ධ වෙන්නීමක් නිසාද ආශ්‍රව සහිතයි. මෙතන තියෙන අනාශ්‍රව මෙතන තියෙන අනාශ්‍රව ධර්මය. රහතන් වහන්සේට ලෝකයේ දේවල් අරමුණු වෙන්නේ අනාශ්‍රව වශයෙන්. ඒවායේ සංකතයක් ගොඩනගින්නේ නැහැ. ඒවා නමට සංස්කාර. ඒවායින් චිත්‍රපටියක් ගොඩනගින්නේ නැහැ. අර චිත්‍රපටියේ පෙන්වන දර්ශනවල බියජනක දර්ශන මේ මේ ආකාරයට හැදිලා තියෙනවා කියන වැටහීම යටපත් නොවි අවිද්‍යානුසයෙන් යටපත් නොවි තියෙනවා නම් කෙනෙකුට චිත්‍රපටියක් රස විඳින්න බෑ ඇත්ත වශයෙන්. ඒ තැනත්තාට චිත්‍රපටියක් නැහැ. චිත්‍රපටිය එතනින්ම ඉවරයි. අන්න ඒ වාගේ මේ සුද්ධ ධම්ම වශයෙන් රහතන් වහන්සේට වැටහෙනවා. අන්න ඒ වාගේ මේවා සුද්ධ ධම්ම වශයෙන් රහතන් වහන්සේට වැටහෙනවා. මේ ධර්ම ඇති වෙනවා නැති වෙනවා එච්චරයි. සුද්ධං සංඛාර සම්තති. මේ වර සංස්කාර පෙළක් විතරයි. සේය රූපටයක් ඔහේ කැරකෙවෙනවා කියලා අන්න ඒ වගේ හැඟීමක් එනවා මේක දකින තැනැත්තාට. ගම් දෙටුව බයක් නම් ඇති වෙන්නේ නැහැ. ඔව් එතනත් චුට්ටක් තින් මතක් කරගත්තොත් දැන් සොයනanse මතක් කරන්නේ දැන් අපි චිත්‍රපටියක් බලන්න ගියාම චිත්‍රපටිය රස විඳින්න නම් අපි ගාව පුදුමාකාර මුලාවක් තියෙන්න ඕනේ. ඒ චිත්‍රපටිය තුල ජීවත් වෙන්න පටන් ගන්න ඕනේ. නැත්තම් එකහතකින් බැලුවාම මේ රස කරන්න බෑ. අපි අපි තේරුම් ගන්න තාක් මේ තියෙන චිත්‍රපටියක් මේක හුදු මේ තිරයක් ගාව තියෙන මේ පෙන්වීමක් කිය නැත්නම් ආලෝක ධාරාවක මේ පරාවර්තනයක් කියලා අපිට මේක ඇත්ත ඇටි සැටියෙන් තේරුනොත් මේක තවදුරටත් චිත්‍රපටියක් වෙන්නේ නැහැ. මේක තවදුරටත් රස විඳින්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි චිත්‍රපටයක් රස විඳින්න නම් අපි ගාව පුදුමාකාර අවිද්‍යාවක් තියෙන්න ඕනේ. ඒක අතකින් මහා මෝඩකමක් තියෙන්න ඕනේ. මේ චිත්‍රපටයක් රස විඳින්න නම්. දැන් ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ දැන් චිත්‍රපටයක් රස විඳිනවා වෙනුවට අපි ගාව ප්‍රඥාව නම් පහලලා තියෙන්නේ. අවබෝධයක් නම් තියෙන්නේ. එතකොට මේක තව දුරටත් මේකේ රඟ දක්වන්නවත් එහෙම නැත්නම් මේකෙන් ආස්වාදයක් ලබන්නවත් යන්නේ නැහැ. මේක හුදු නිකන් උපේක්ෂාවට ලක්වීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ දේවල් ඔහේ පෙන්නනවා තිරේ. නමුත් Taman හොඳට ඒවෙන් ඒවා තුල රිංග රිංග ගන්නවා වෙනුවට ඒවා අභිනන්දනය කරනවා වෙනුවට ඒවායෙන් තණ්හා දිට්ඨිමාන හදා ගන්නවා වෙනුවට ඒවායෙන් අයින් වෙලා මේකේ තියෙන මේ විගඩම බලාගෙන ඉන්නවා මේක මේ කරන විප්‍රකාරය බලාගෙන ඉන්නවා ඉතින් අන්න ඒ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ එතකොට අන්න මේ ඒ එතකොට දිගහැරෙන ඒ ස්වභාවයට එක නමක් දීලා තිනවා සුද්ධං සංඛාර සම්පතින් කියලා. එතන තියෙන සුද්ධ සංස්කාර ස්වභාවයක්. මොකද මේ තැනත්තා ඒක අලුතෙන් සංස්කරණය කරන්නේ නැහැ. අපි තුමු දැන් නළුවෙක් නිලියෙක් රඟපානවා. ඒගොල්ලෝ අපි තුමු අඬනවා කියලා. ඒ ඒ ටික චිත් මේ තිරයේ යනවා. නමුත් ඒ දිහා මේ නරඹන්න හරි උපේක්ෂාවෙන් බලන් ඉන්නවා. එයාට දුකක් ඇති වෙන්නෙත් නැහැ, සතුටක් ඇති වෙන්නෙත් නැහැ. මොකද එයා ඇතුලේ සංස්කරණයක් කරන්නේ ඇතුලේ යාට ඒ ගැන අවිද්‍යාවක් නැහැ. අවිද්‍යාවක් නැති නිසා වන්න ආශ්‍රවයක් නැහැ. ආශ්‍රවයන් දුර වෙලා. අවිද්‍යාවත් ආශ්‍රවයක් වශයෙන් පෙන්නනවා. එතකොට මේ ආශ්‍රව ටික සම්පූර්ණයෙන් දුර වෙලා නම් එතකොට අර දේවල් ඔහේ තිරේ දිගහැරි දිගහැරි යනවා. මේ තැනත්තා ඒවට ඔහේ යන්නේ දැහැරලා මෙයා තමන්ගේ පාඩුවේ ඉන්නවා. ඒකෙන් තණ්හාවක් ඒකට තණ්හාවක් එයාගේ හිතේ එන්නෙත් නැහැ. ඒකට මාන්නේ හරහා පැටලිල්ලක් වෙන්නෙත් නැහැ. දෘෂ්ටීන් හරහා ආයේ ගැට ගැහිල්ලක් එන්නෙත් නැහැ. සම්පූර්ණයෙන් එයා ඒකෙන් අයින් වෙලා බොහොම මේ සාවධානව බොහොම නිෂ්කලංකව බොහොම නතර වෙලා කිසිම ආතතියකින් තොරව මේ තිරයේ දිගහැරෙන ඒ රූප ටික දිහා ඔහේ බලන් ඉන්නවා. එයාගේ හිතේ තියෙන එක අතින් හරි විරාගී ස්වභාවයක්. ඔන්න ඒ தත්ත්වයක් තමයි එතකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ. දැන් එතකොට ඒ රහතන් වහන්සේට නැත්තම් ඒ අපිටම ඒ අවස්ථාවේදී ඒ නරඹන නරඹන්නට දැන් මේ සංස්කාර ටික සුද්ධ සංස්කාර බවට පත් වෙලා. දැන් අපිට සාමාන්‍යයෙන් අපි හිතමු අපි ඔන්න චිත්‍රපටයක් බලන්න ගියා නම් අපිට ඒක සුද්ධ සංස්කාර වෙන්නේ නැහැ. අපි ඒකේ නළුවෙක් නෙලියෙක් නටනකොට ඔන්න අපිත් ඕකට නටන්න පටන් ගන්නවා. ඔන්න අපිත් ඔන්න මේ සීට් එක උඩ ඉඳගෙන ඔන්න අපිත් දඟලනවා. ඔන්න අපිත් ඉතින් ඔල්වරසන් දෙනවා. ඔන්න අපිත් අප්පුඩි ගහනවා. මොකද අපිත් අර ඒකට පැටලිලා. අපිත් ඒකට සම්බන්ධ වෙලා. අපිත් ඒකට තණ්හාවෙන් ඇලිලා, බැඳිලා. අන්න අපි සංස්කරණය කරලා. එතකොට ඒක සුද්ධ සංස්කාර වෙන්නේ නැහැ. නමුත් අර මේක හුදු චිත්‍රපටයක් කියලා නිතරම නිතරම Tamanට මතක මතකයට එනවනම් අවබෝධයෙන් මේ කටයුත්ත කරනවා නම් අන්න මේ සංස්කරණයක් නොකර ඒ දේවල් වලට ඔහේ යන්න ඉඩ හැරලා. ඒව ඇති වෙනවා නැති වෙලා යනවා. ඒව ඇති වෙනවා නැති වෙලා යනවා. මේක සුද්ධ සංස්කාර සම්තතියක්ය. මෙතන තියෙන්නේ ඔහේ හට අරගෙන නැති වෙලා යන ස්වභාවයක්ය කියලා අන්න අවබෝධයක් තුල පිහිටලා තමයි එතකොට මේ දැනත්ත කටයුතු කරන්නේ. සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සම්තතින් පස්සන්තස්ස යථා භූතං න බයං හෝති ගාමිනී ඉතින් අපි හිතමු මේ චිත්‍රපටිය දැන් බොහොම ත්‍රාසජනක දර්ශනයක් නිරූපණය කරනවා අපි හිතමු ඔන්න නළුවෙක් ඇවිල්ලා ඔන්න නිදියෙක්ව මරනවා ඔන්න ඉතින් අපි හිතමු කිනිසක් අරගෙන කඩුවක් අරගෙන ඔන්න ඉතින් අපි තුමු මොකක් හරි ඔන්න ප්‍රේමඵල හිලව්වක් හින්දා දැන් දමලා යන්න. ඉතින් ඒත් දැන් මේ මිනිස්සයා බලන් ඉන්නවා නම් මේක මේ චිත්‍රපටියක් විතරයි. මෙතන මේ ආලෝක ධාරාවක් මේ <laughs> චලනය වෙන්නේ කියලා බලන් ඉන්නවා නම් ඒත් දැන් හිතේ චකිතයක් ඇති වෙන්නේ ඒත් දැන් හිතේ සංත්‍රාසයක් බයක් හටගන්නේ නැහැ. මොකද මේ ආලෝකයක් වෙලා තියෙන. ආලෝකයක් පහළ වෙලා තියෙන්නේ. මේ ආලෝකයක් නිරූපණය වෙලා ඔන්න මේ කිනිස්සක් වශයෙන් එකක් එක එක ඩොට් ටිකක් තියෙනවා. තව අත උස්සනකොට තව ඩොට් ටිකක් පහළ වෙලා තියෙනවා. ඉතින් මේ ඩොට් වල එහෙම හැවීමක් වෙලා තියෙනවා. තව ආලෝකයක එහෙම හැවීමක් වෙලා තියෙනවා. අපි තුමු දැන් අපි කම්පියුටර් එක එහෙම ඕක බලනවා නම් කම්පියුටර් එකේ එතකොට අපි සාමාන්‍යයෙන් ඔය ඩොට් වලින් තමයි මේ ඔක්කොම ටික නිරූපණය වෙන්නේ. ඉතින් මේ ඔක්කොම හුදු මේ පෙන්වන මුළු දර්ශනයම හුදු මේ ඩොට්ස් වලින් හැදිච්ච එකක් කියලා, තිත් වලින් හැදිච්ච එකක් කියලා Tamanට තේරෙනවා නම්, ඒ අවබෝධය තුළ නිතර නිතර නැවත නැවත නැවත නැවත ඉන්නවා නම්, අන්න ඒකේ කොයි තරම් ත්‍රාසජනක දෙයක් පෙන්නුවත් Tamanට ඒ බඳු ත්‍රාසයක් හිතේ ඇති වෙන්නේ බියක් හිතේ ඇති වෙන්නේ මොකද මේ තිත් දිහා දැකලා මොකටද බය වෙන්නේ කියලා අන්න හිත කෙනෙකුට ආපස්සට හැරිලා හිතන්න පුළුවන්. අන්න ඒ වගේ පස්සන්තස යථාභූතං න බයං හෝති ගාමිනී. එතකොට මේ මේ අදිමුත්ත මහරහතන් වහන්සේ කියන මෙන්න මේ වගේ ඇත්ත ඇත්ත සතිය දකින්න කෙනාට මොකටද මේ බයක් ඇති වෙන්නේ? න බයං හෝති ගාමිනී. ඉන්න බයක් ඇති වෙන්නේ නැහැ. ගම් දෙටුව කියලා අන්න විස්තර කරනවා. හොඳයි. අපි මේකටත් අපේ ශක්ති ප්‍රමාණයෙන් උපමාවක් කිට්ටු කළොත් මේ විදිහට අපිට දක්වන්න පුළුවන්. මහාන මැසිමක් මහගෙන මහගෙන යනකොට අපි දන්නවා මැසිමක මහනකොට රෙදි දෙපටක් එකතු කරලා මහන්නේ. හදිස්සියෙම මේ මැහිමේ හදිස්සියෙම මේ මැසිමේ යටි නූල ඉවර වුණා කියලා හිතමු. එතකොට මොකද්ද වෙන්නේ? යටි නූල ඉවරුණ බව දන්නේ නැත්නම් මේක මෙහිච්ච මෙහුමක් වගේ පේන්න පුළුවනි. නමුත් බලනකොට මෙහිලා නැහැ. මොකද වෙලා තියෙන්නේ? මෙහිමක් සම්පූර්ණ වෙන්න නම් මෙතන තියෙන්න ඕනි කාරණා කිහිපයක්. ඉන්දිකටුව පහළට යනවත් එක්කම යටි නූල එකතු වෙලා මේකට ගැටයක් වැටෙන්න ඕනි. රහතන් වහන්සේට මේ ගැටේ වැටෙන්නේ නැහැ. සංස්කාර නිසා සංඛතයක් ගොඩනගෙන්නේ නැහැ. තණ්හා මාන දිට්ඨි නැහැ. තණ්හා වශයෙන් ඇලීමකුත්, මාන වශයෙන් වෙලීමකුත්, දිට්ඨි වශයෙන් පැටලීමකුත් අවශ්‍යයි මේ භව ගැට ගැහෙන්න. රහතන් වහන්සේගේ හිත වැඩ කරන්නේ යටි නූල ඉවර වුණ මහාන මැසිමක් වගේ. මේවාට ඉදින් නොයෙකුත් වචන වලින් ක්‍රියාසිත වෙන දේ කිව්වත් මේ හැම එකකින්ම හැඟ වෙන්නේ අනාශ්‍රව ධර්ම. ඒවායින් සංකතයක් ගොඩනැගෙන්නේ නැහැ. මක් නිසාද? මේව ඇති වෙනවා නැති වෙනවා. ස්වභාව ධර්ම වශයෙන්. පටිච්ච සමුප්පාදයේ මුලින් අවිද්‍යාව දාලා තියෙන්නේ මොකද? මේ අවිද්‍යාව නිසා ඇති වෙන ධර්ම પરම්පරාවක්. ඒ ෂණයෙන්ම මේකට කාලයක් නැහැ. අකාලිකවමයි. ධර්මයේ අකාලිකය කියලා කියන්නේ ওই නිසයි. මේ පටිච්ච සමුප්පාදේ භවත්‍රයකට බෙදලා සංස්ථාගත විදිහට තේරුම් කරන්නට යාමෙන් තමයි මේ ධර්මයේ සම්දිත්තික අකාලික ගුණය යටපත් වෙලා තිබෙන්නේ. අවිද්‍යාව නිසා අර ධර්ම අවිද්‍යාව නිසා අරතරම් ධර්ම પરම්පරාවක් ඇති වෙනවා නම් භව, ජාති, ජරා, මරණ ආදියත් ඇති වෙන ඒ తত্ত্বය ඒ ශරීරින්ම ඉවර වෙනවා අවිද්‍යා ප්‍රහාණයෙන්. ඒක නිසා තමයි න භයං හෝති ගාමනී. ඔව් එතන තවත් උපමාවක් මේ කටුකුරුන් සානහස දෙනවා. දැන් අපි මේ රෙද්දක් මහනකොට ඒකේ රෙදි පටවල් දෙකක් එකට තියලා ඔන්න අපි මහගෙන යනවා. එතකොට මහගෙන යනකොට ඔන්න ඉදි කට්ට යටට යනවා. ඉදි කට්ට යටට ගියාම යටිපැත්තෙන් ගැටයක් දැමෙනවා නූල නූලක් නූලක ගැටයක් දැමෙනවා. ඊට පස්සේ ආයෙත් ඔන්න ඉදි කට්ට උඩට එනවා. ආයෙත් ඔන්න ඉදි කට්ට යටට යනවා. ආයෙත් යටපැත්තේදී ගැටයක් ගැහෙනවා. ඉතින් ඔන්න ඒ විදිහෙදී ඔන්න ඒ ආකාරයට අර යටින් ගැටයක් වැටෙන වැටෙන වාරයක් පාසා මේ රෙදි පටවල් දෙක එකට මූට් වෙන ස්වභාවයක් මේ ඇමිනෙන ස්වභාවයක් එකට ඈඳෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් ස්වාමින්වහන්සේ මතක් කරනවා හරියට නිකන් රහතන් වහන්සේගේ හිත හැබැයි මේ ගැට නොගැහෙන ස්වභාවයක් තමයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපිටම යම් වෙලාවක යටි නූල ඉවර වෙලා නම් බොබින් එකේ යට නූල් ටික ඉවර වෙලා නම් දැන් ඉදි කට්ටේ යටට ආවි. නමුත් ගැටයක් වැටෙන්නේ නැහැ. ආයෙත් ඔන්න ඉදි කට්ට එනවා ගැට නැතුවම. ආයෙත් ඔන්න ඊළඟට ආයෙත් ඉදි කට්ට යටට යනවා. හැබැයි ගැටයක් වැටෙන්නේ නැහැ. ආයෙත් එයා උඩට එනවා. ආයෙත් යටට යනවා ගැටයක් වැටෙන්නේ නැහැ උඩට එනවා. ඉතින් මෙතෙන්දී හැබැයි කෙනෙක් නිකන් උඩින් බලද්දි පේන්නේ නිකන් මේ මැහිලා වගේ. නමුත් ඕන්නම් අත මේ ප්‍රතිපටවල් දෙක අතගාලා බැලුවොත් තේරෙනවා මේ දෙක එකතු වෙලා නැහැ. නිකන් හිල් ටිකක් වැදිලා තියෙනවා. නමුත් ප්‍රතිපටවල් දෙක ඇමිලා නැහැ. ප්‍රතිපටවල් දෙක එකට හේතු වෙලා නැහැ. එකට සම්බන්ධ වෙලා නැහැ. අන්න ඒ වගේ තමයි කියනවා දැන් මේ ස්වාමීන් වහන්සේ මතක් කරන උපමාවක් වශයෙන් රහතන් වහන්සේගේ හිතේ ආශ්‍රවයන් ඡය නිසා මේ සංස්කාර ධර්මයන් සංස්කා මේ ඇසුරු කරාට ඒවා තවදුරටත් සංස්කරණය කරන්නේ නැහැ. සංකතයක් බවට පත් වෙන්නේ නැහැ. ගැට ගැහෙන්නේ නැහැ. ඒවට ඔහේ ඉන්න ඉඩ හැරලා. උන්වහන්සේත් මිනිස්සෙක් වශයෙන් අපි තුමු රහතන් වහන්සේ කෙනෙක් වශයෙන් ලෝකේ ජීවත් වෙනවා. දේවල් කනවා බොනවා, සාමාන්‍ය ව්‍යවහාරයන් කරනවා. නමුත් ඒවත් එක්ක ගැට ගැහෙන්න යන්නේ නැහැ. ඒවත් එක්ක සංස්කරණයන් කරන්න යන්නේ නැහැ. ඒවත් එක්ක තණ්හාමාන දිට්ඨිය ඇති කරගන්න යන්නේ නැහැ. ඉතින් එකතකින් සමහර කෙනෙකුට එකතකින් ඉතින් හිතා ගන්න අමාරුයි මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් අපිට තේරුම් ගන්න තියෙන්නේ උන්වහන්සේත් මේ ලෝකේ සාමාන්‍ය මිනිසෙක් වශයෙන්ම ජීවත් වෙනවා. ඒ වගේම ලෝක ව්‍යවහාරයන් මේ විදිහටම පරිහරණය කරනවා. නමුත් කිසිම දෙයක් පරාමර්ශණය කරන්නේ නැතුව, දැඩිව ග්‍රහණය කිරීමකින් තොරව මොකද උන්වහන්සේට තේරුම් ගිහිල්ලා තියෙනවා මෙතන තියෙන හුදු ජවනිකා රසක්. මෙතන තියෙන හුදු රඟපෑම් රසක්. මෙතන තියෙන මේ අවිද්‍යාව හරහා පැමිණෙන ධර්ම પરම්පරාවක් කියලා උන්වහන්සේට තේරිලා. ඉතින් හිතේ සම්පූර්ණයෙන් අවිද්‍යාව දුර වෙලා නම් අර පටිසෝපාදයේ සමුදය පක්ෂය සම්පූර්ණයෙන්ම කඩලා යනවා. කියන්නේ සමුදය පක්ෂයේ තමයි ඔක්කොම ටික තියෙන්නේ. ගැට ගැහිලා තියෙන අන්න සමුදය පක්ෂය. අවිද්‍යාව තියෙනවා නම් අන්න සංස්කරණයක් සිද්ධ වෙනවා. සංස්කරණය සිද්ධ වුණ ගමන් අන්න විඥාන පහළ වෙනවා. විඥාන පහළ වුණ ගමන් අන්න හිතේ නාම රූප පේන්න පටන් ගන්නවා. නාම රූපේන පටන් ගන්න ගත්තාම අන්න සලආයතනයක් දිගහැරෙනවා. මොකක් හරි මේ අතපය විසින්න ගන්නවා. නැත්නම් කටට කෙල උනන්න ගන්න. නැත්නම් සද්ද ඇහෙන්න ගන්නවා. ඇහැට පේන්න ගන්නවා. ඔය වගේ සලආයතනයක් පටන් ගන්නවා. සලආයතනය සක්‍රිය වුණ ගමන් එතෙන්දී ස්පර්ශ සිද්ධ වෙනවා. ස්පර්ශ හරහා වේදනාවන් හට ගන්නවා. අන්නේ වේදනාවන් වලට තවදුරටත් තණ්හාවක් පහළ වෙනවා. තණ්හාව හරහා තණ්හාව තව තව වර්ධනය වෙලා අන්න උපාදාන තත්ත්වයක් ඇති වෙනවා. උපාදාන හරහාන භව තත්ත්වයකට, કૃතිමව හදාගත තත්ත්වයකට හිත යනවා. ඉතින් එතකොට මෙතන අපි තේරුම් ගන්න තියෙන්නේ ඉතින් මේ తত্ত্বය නැවත නැවත දැකලා මේ తত্ত্বය හොඳින් තේරුම් ගත්ත රහතන් වහන්සේගේ හිතේ අවිද්‍යාව යම් සම්පූර්ණ ප්‍රහාණය සිද්ධ වෙලා නම් ආශ්‍රවයන් සම්පූර්ණ ප්‍රහාණය සිද්ධ වෙලා නම් මේ පෙළ ගැසීම සිද්ධ වෙන්නේ නැහැ. පටිසමුපාදයේ තියෙන මේ සමුදය පක්ෂයේ තියෙන පෙළ ගැසීම සිද්ධ වෙන්නේ නැහැ. එතකොට එතනම එකාතකින් අන්න භව තත්වයක් හටගන්නේ නැහැ. මොකද වර්තමාන වශයෙන්ම අවිද්‍යාවෙන් තොරයි. වර්තමාන වශයෙන්ම අන්න සංස්කරණයක් නැහැ. ඒ හරහා අන්න විඥාන නැහැ. يعني හදන විඥාන සංස්කරණය කරපු විඥාන අபிසංකත විඥාන නැහැ. අන්න නාම රූප නැහැ. හිත බොහෝම නිෂ්කලංකයි. හිතේ තියෙන බොහොම නිදහස් විමුක්ත ස්වභාවයක්. හිත සම්පූර්ණයෙන්ම අන්න රාගෙන් ద్వේෂෙන් තොරයි. මෝහෙන් තොරයි, පැටලිලි වලින් තොරයි, සංස්කරණ වලින් තොරයි. ඉතින් ඒ නිසා අන්න ස්වාමීන් වහන්සේ නැත්නම් ඒ රහතන් වහන්සේ එතකොට බොහෝම ශාන්ත ස්වභාවයක්, පැටලිච්ච නැති ස්වභාවයක්, ආශ්‍රවයන්ගෙන් තොර ස්වභාවයක් අන්න භුක්ති විඳිනවා. එතකොට මේ தത്വෙදී අන්න උන්වහන්සේට ගැට ගැහෙන්න දෙයක් නැහැ. අර රෙදිපටවල් දෙකේ ඉඳිකට්ට පහළට ගියාට ගැටයක් ගැහෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් ඒ නිසා උන්වහන්සේ නිකන් ජීවත් වෙනවා වගේ ඉන්නවා. නමුත් අර සාමාන්‍ය මිනිස්සු වගේ ගැට ගැහෙන ස්වභාවයක් නැහැ. රෙදිපටවල් දෙක එකට සම්බන්ධ වුණා වගේ පේනවා. නමුත් අර යටි නූල ඉවරලා හින්දා ගැට ගැහෙන්නේ නැහැ. එතකොට දැන් ස්වාමින්වහන්සේ එතකොට මේකට උපමාවක් වශයෙන් දෙන්නේ හරියට යම් අවස්ථාවක යටි නූල් ඉවරුණා නම් අන්න ඒ වගේ තමයි මේ රහතන් වහන්සේගෙත් අපිටම උන්වහන්සේ රහත් වෙන්න කලින් මේ දේවල් හොඳින් දැක දැක හිටියා මේවා යථා ස්වභාවය විමර්ශනය කරමින් හිටියා යම් වෙලාවක අර ආශ්‍රවයන් සම්පූර්ණයෙන් ඡය වුණා නම් අන්නේ අවස්ථාව තමයි හරියට අර යටි නූල් ඉවර වෙච්ච අවස්ථාව ඊළඟට ඉතින් ආයෙත් ගැට ගැහින්නේ නැහැ. ආයෙත් උන්වහන්සේගේ හිතේ මේ තණ්හා දිට්ඨිමාන ඇති වෙන්නේ නැහැ. දැන් බොහෝම නිදහස් ස්වභාවයකින් බොහෝම සම්බන්ධ නොවෙච්ච ස්වභාවයකින් ගැට නොහැ නොගැහෙන ස්වභාවයකින් අන්න ජීවත් වෙනවා. ඒතකොට ඒ ඒ ඒ විදිහට ජීවත් වෙන ජීවත් වෙන්න න භයං හෝති ගාමිනී. අන්න මේ අදිමුත් සාවනාසි කියන. ඒතකොට බයක් ඇති වෙන දෙයක් නැහැ. මොකද උන්වහන්සේට බයක් නැහැ. මොකද නැති වෙන්න කියලා කෙනෙක් නැහැ. මැරෙන්න කියලා මමෙක් නැහැ. මිය යන්න කියලා මේ බයට පාජනය වෙන්න කියලා කෙනෙක් නැහැ. පුජ්‍යලයක් මමෙක් නැහැ. ඉතින් ඒ නිසා උන්වහන්සේගේ හිතේ බයක් ඇති වෙන්නේ නැහැ කියලා ඔන්න කියනවා. හොඳයි. අමෘත කියලා කියන්නේ මරණ භය නැතිවීමයි. එතකොට මරණය පිළිබඳව ලෝකයා තුල තිබෙන්නේ එක්තරා හුඹස් බියක්. වම්මික සූත්‍රයේ හුඹහක උපමාවක් ප්‍රකාශ කරලා තියෙනවා මේ ශරීර කූඩුව සතර මහා භූතයන් නිසා මෞපියන් නිසා ආහාර පාන ආදී නිසා එකතු වෙලා ගොඩනගුණු හුඹහක් හැටියට. ඒ සූත්‍රයේම ප්‍රකාශ කරනවා අභික්කණං සුමේධ සත්තං ආදාය නුවණැති පුද්ගලයා ආයුධයක් අරගෙන මේ හුඹහා බිනින්න කියලා. නුවණැති පුද්ගලය ආයුධයක් අරගෙන මේ හුඹහා බිනින්න කියලා. මේ හුඹහේ සත්‍ය වූ ආත්ම නාගයෙක් ඉන්නවා කියන හැඟීමයි ලෝකයා තුල තිබෙන්නේ. මේක බිඳලා බැලුවහම අන්තිමට වෙන්නේ කුමක්ද? හමු වෙන්නේ කවුද? අර ලෝකයාගෙන් වැඳුම් පිදුම් ලැබිය යුතු අනාත්ම රහතන් වහන්සේ කෙනෙක්. අනාත්මය ප්‍රත්‍යක්ෂ කළ නාගයෙක්. වම්මික සූත්‍රයට නොයෙකුත් විදිහට අපිට අර්ථ එකතු කරගන්න පුළුවනි. ධර්මානුකූලවම. අන්න ඒ විදිහේ தத்துவයක් මෙතන. එතකොට මේ චතුම් මහා භූතික කය පිළිබඳව එහෙම නැත්නම් ඝන සංඥාවෙන් ලෝකයා ගන්නා කය පිළිබඳව ඒ ඝන සංඥාව නිසාමයි මරණ භයක් ඇති වෙන්නේ. භවය නිසා මෙතන ජාතිය තියෙනවා. පටිච්ච සමුප්පාදයේ පිළිබඳව හොඳ වැටහීමක් මේ අනුව කෙනෙකුට ඇති කරගන්න පුළුවනි. ජාති කියන වචනේ කියනකොටම සමහර විට සිහියට නැගෙන්නේ මව් කුසින් බිහි වෙන පොඩි දරුවෙක්. ඒ විදිහේ දෙයක්. නමුත් මෙතන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන જાතිය අර භවයත් එක්කම සම්බන්ධයි. අර උපාදානයත් එක්කම සම්බන්ධයි. අපි යම්කිසි දෙයක් පාපුටුව හැටියට පාවිච්චි කරන අවස්ථාවේ අන්න පාපුටුව උපන්නා. පාපුටුවේ ප්‍රයෝජනෙ නැතුණු අවස්ථාවේ පාපුටුව මැරුණා. අන්න ඒ අදහසින්මයි අන්නේ අදහසින් තමයි අරිය පරියසන සූත්‍රයේ ಜಾති ධම්මං ජරා ධම්මං කියලා ප්‍රකාශ කරන තැන්වල ಜಾති ධම්මා හේතේ භික්කවේ උපදයෝ මේ උපදි හැම එකක්ම ಜಾති ස්වභාවයයි කියලා එහෙම ප්‍රකාශ කරන්නේ. පුත්ත භරියන් දාසි දාසින් වගේ පණ නැති දේවල් පමණක් නෙවෙයි එතනම සඳහන් වෙනවා ජාත රූප රජතන් පුත්ත භරියන් දාසි දාසන් වගේ පණ ඇති දේවල් පමණක් නෙවෙයි එතනම සඳහන් වෙනවා ජාත රූප රජතන් ಜಾති ධම්මා අපි දැන් කල්පනා කර බලමු මිල මුදල් ආදී කොහොමද උපදින්නේ? කොහොමද ඒවා ජරා ධම්ම වෙන්නේ? ඒ උපදින්නේ අර තණ්හා මාන දිට්ඨිය ආදී නිසයි. ඒවාට භවයක් ලැබුණා. ඒවාට උප්පත්තියක් ලැබුණා. ඊළඟට උප්පත්තිය නිසාම ඒ උප්පත්තියත් එක්කම අරගෙන එන එක තමයි ජරා මරණ ආදිය. ඒක නිසා ශෝක පරිදේව ආදියට ඒවා අරමුණු වෙනවා. උපකාර වෙනවා. ඔන්න ඔය විදිහට මේවා තනිකර සංස්කාර වශයෙන් දකින්න තැනැත්තාට අර දේවල් හැදෙන්නේ නැහැ. අනිදස්සන විඥානය පිළිබඳව ප්‍රකාශ කරන අවස්ථාවල තේරුම් ගැනීමට අපහසුයි වගේ. මක්නිසාද මෙතන මහා වචන ගොඩක් විතරයි තියෙන්නේ. පටවින් නාහෝසින් පටවියා නාහෝසින් පටවිතෝ නාහෝසින් ওই විදිහට මෙතනින් කියවෙන්නේ කුමක්ද මේ ලෝකයා භවයක් ගොතාගත් මේ ලෝකයා භවයක් ගොතා ගන්න භව නාටකයේ සත්‍ය දෙයක් හැටියට සැබෑ දෙයක් හැටියට තහවුරු කරගන්න එකිනෙකා අතර විවහාර කරගන්න උපකාර කරගත්තා වූ සංකල්ප සමූහයම රහතන් වහන්සේ දකිනවා එහෙම පිටින්ම මවාපෑම් ගොඩක් හැටියට. මේවායේ නියම හරයක් නැහැ කියන ඒ වැටහීම අවබෝධය රහතන් වහන්සේට තියෙනවා. ඒතර මෙතෙන්දිත් ඉතින් ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ කොහොමද රහතන් වහන්සේ කෙනෙක්ගේ හිතේ මේ දේවල් හටගන්නේ නැත්නම් ඒ අවබෝධය හටගන්නේ කියන එක. අපිට තේරුම් ගියා මෙතන දැන් භව තත්ත්වයක් කියන එකක් අපි සාමාන්‍යයෙන් ජාතිය කියලා හිතනකොට දැන් කෙනෙකුට හිතෙන්නේ අන්න අම්මයි මේ මව්කුසකින් දරුවෙක් හට ගන්නවා කියන ඒ උපදින අවස්ථාවක් තමයි අපේ හිතට එන්නේ ජාතිය කියලා කිව්වහම. නමුත් මෙතෙන්දි මේ ජාතිය කියලා කියන්නේ ඊට වඩා ටිකක් බැරෑරුම් අර්ථයකින් ඊට වඩා සූක්ෂම අර්ථයකින් මේ ඕනම දෙයක් භව තත්වයක පටන් ගැනීම අන්න જાතියක් වශයෙන් පෙන්වනවා. උදාහරණයක් වශයෙන් අපි අර ස්වාමීන් වහන්සේගේ උපමාව ගත්තොත් දැන් අර නාට්‍යයේ අර සිරිබිරිස් වාඩි වෙන්නේ පුටුවේ. එතකොට අන්න සිරිබිරිස්ට පුටුව ඒ අපි යම්කිසි උපකරණයක් අන්න පුටුවක් බවට පත් වෙනවා. අන්න එතකොට පුටුව කියන පුටුව කියන භව తත්වය අන්න ඉපදුනා. ඊට පස්සේ අපි හිතමු ඔන්න දැන් පැයක් විතර වාඩිලා හිටියා. දැන් එයා ඒකෙන් නැගිට්ටා. දැන් අන්නේ පුටුවේ කාර්ය අවසానයි. අන්න පුටුව අවසానයි. අන්න පුටුව කියන භව తත්වය අවසాన වුණා. ඊට පස්සේ ඒකම අපි හිතමු අන්න කෝරළේ මහත්තයා ඇවිල්ලා ඔන්න දැන් එයා කකුල් දෙක තියාගන්නවා. අන්න එතකොට එයාගේ පාපුටුවක් බවට ඒ ඒක තත්පත් වෙනවා. අන්න පාපුටුව කියන භව තත්ත්වය අන්න එතෙන්දී හට ගන්නවා. පාපුටුව කියන භව තත්ත්වය එතෙන්දී જાතියක් බවට නැත්තම් හට ගැනීමක් ඉපදීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි තුමුන්න කෝල්ලේ මහත්තයත් ඔන්න පය බායක් විතර ඒක උඩ කකුල තියන් හිටියා. ඔන්න එයා තිලන්න කකුල අරගෙන ඔන්න අවසන් වුණා. එතකොට අර පාපුටුව කියන తত্ত্বය එතනින් අවසానයි. අන්න ඒ වගේ තමයි මෙතනත් අපි තේරුම් ගන්න තියෙන්නේ. එතකොට මේ ಜಾති කියන එකේදී අදහස් වෙන්නේ නැහැ ඇත්තටම මේ සම්පූර්ණයෙන් මේ දරුවෙක් කුසින් පිළිසඳ ගැනීම මේ කුසින් එළියට එීම කියන එකම නෙමෙයි මෙතන අදහස් වෙන්නේ ඕනම භව තත්වයක් පටන් ගන්න ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි ඒක ඒ භව තත්වයේ යම්කිසි විපරිණාමයකට ලක් වෙන ජරාවටපත් වෙන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ අන්න ඒක අහෝසි වෙලා යන ස්වභාවයක්, නැති වෙලා යන ස්වභාවයක්, ෂය වෙලා යන ස්වභාවයක් තියෙනවා. වැය වෙලා යන ස්වභාවයක් තියෙනවා. ඔන්න ඒ වගේ තත්ත්වයක් තමයි එතෙන්දී මෙතෙන්දී මේ මෙතෙන්දී පැහැදිලි කරන්නේ. එතකොට මේ පටිච්චසමුප්පාදයට යට යටත් වෙලා මෙන්න මේ වගේ භව තත්ත්වයක් හැමතිස්සෙම හට ගන්නවා. මේ වගේ භව තත්ත්වයක එතකොට සමහරවිට අපි ජීවත් වෙනවා. ඊට පස්සේ අපි ඒ කෙටි කාලයක් ජීවත් වුණාට පස්සේ භව තත්ත්වය නිරුද්ධලා යනවා, නැතිලා යනවා. ඉතින් මේ ඔක්කොම තේරුම් ගන්න තේරුම් ගන්න. ඒතර මේ භව නාටකයේම හුදු මිත්‍යාවක් බවට, හුදු නාට්‍යයක් බවට, හුදු මේ හිතේ හටගත්ත ස්වභාවයක් බවට අන්න කෙනෙක්ගේපත් වෙනවා. අන්න එතකොට තමයි හිතේ විරාගයක් පහළලා මේක අතහැරෙන්නේ. ඉතින් එතකොට අන්නේ ඒ ඊළඟට එතකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ ඒ රහතන් වහන්සේ මේ සංස්කාරයන් අල්ලගෙන ඒ බඳු භව තත්ත්වයන් හදාගන්නේ නැතුව ඉන්නවා. දැන් ඔන්න අත්දකින්න එකතකින් භව නිරෝධයක්. අන්නේ භව නිරෝධය එතකොට මේ රහතන් වහන්සේ වර්තමාන වශයෙන්ම අත්දකිනවා. ආයි උන්වහන්සේට මෙරිලා ගිහිල්ලා මේ භව නිරෝධය සාක්ෂාත් කරන්න දෙයක් නැහැ. ජීවමානව සිටියදීම අන්න භව නිරෝධය සාක්ෂාත් කරනවා. මොකද උන්වහන්සේ භව තත්ත්වයක් හදන්නෙම නැහැ. දැන් සංස්කාර ස්වභාවයන් තියෙනවා. සුද්ධ සංස්කාර වශයෙන් දේවල් ඇතිලා නැතිලා යනවා. උන්වහන්සේ ඒවට අතපොවන්න යන්නේ නැහැ. ඒවට අත දාන්න යන්නේ නැහැ. ඒවා සංස්කරණය කරන්න යන්නේ නැහැ. මේවා හුදු සංස්කාර බව උන්වහන්සේට වැටහෙලා ඒ නිසා භව තත්වයක් මේ සංස්කාර හරහා ගොඩනගන්නේ නැතුව ඉන්නවා. එහෙම නැත්නම් අර පටිසමුපාදයේ සමුදය පක්ෂය සමුදය පක්ෂයට අහු නොවි ඉන්නවා. අවිද්‍යාව සම්පූර්ණයෙන් ප්‍රහාණය වුණාට පස්සේ භව තත්වයක් හටගන්නේ නැහැ. දැන් තියෙන එක අතකින් භව නිරෝධයක්. දැන් තියෙන අර සුද්ධ සංස්කාර සංතතියක් විතරයි. ඒවා නිකන් ඇති වෙලා නැතිලා යෑමක් පමණයි. මේ ස්වාමීන් වහන්සේ නැත්නම් මේ රහතන් වහන්සේ තණ්හාමාන දිට්ටි මුල් කරගෙන ආයි අලුතෙන් මේක සංස්කරණය කළා බෞද්ධත්වයක් හදන්නේ නැහැ. එතකොට අන්න මේ කටුගුණසානසේ මතක් කරනවා අන්නේ අවබෝධය රහතන් වහන්සේට තියෙනවා. මොකද එකිනෙකා අතර ව්‍යවහාර කරගන්නා උපකාර කරගන්නා සංකල්ප සමූහයම රහතන් වහන්සේ දකිනවා එහෙම පිටින්ම මවාපෑම් ගොඩක් හැටියට. මේවායේ නියම හරයක් නැහැ කියන ඒ වැටහීම අවබෝධය රහතන් වහන්සේට තියෙනවා. දැන් මේ කටුකුරු සානහසේගේ වචන වලින්ම කියනවා නම් මේ ලෝකයා භවයක් ගොතා ගන්න භවනාටකය සත්‍ය දෙයක් හැටියට සැබෑ දෙයක් හැටියට තහවුරු කරගන්න එකිනෙකා අතර ව්‍යවහාර කරගන්න උපකාර කරගන්නා වූ සංකල්ප සමූහයම රහතන් වහන්සේ දකිනවා එහෙම පිටින්ම මවාපෑම් ගොඩක් හැටියට දැන් මෙතන තියෙන හුදු සංකල්ප රසක් පමණයි හුදු හිතින් හදාගත්ත දේවල් පමණයි හිතින් හදාගත මවාපෑම් රසක් පමණයි කියලා අන්න රහතන් වහන්සේට අවබෝධයක් ඇවිල්ලා. රහතන් වහන්සේ දකිනවා එහෙන් පිටින්ම මවාපෑම් ගොඩක් හැටියට මේවායේ නියම හරයක් නැහැ කියන ඒ වැටහීම අවබෝධය රහතන් වහන්සේට තියෙනවා. ඒක අතකින් ඉතින් අපි මේවා මේවා මේක තර්කානුකූලව අපි හිතලා බලන එකත් වටිනවා. නමුත් ඉතින් ඔය ටික ටික භාවනාවකට වගේ ලං කරගෙන පොඩ්ඩක් පොඩ්ඩක් හරි తాවකාලිකව වගේ පොඩ්ඩක් කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් නම් ඒ බඳු ප්‍රත්‍යක්ෂයක ඉන්න අවස්ථාවකද සමාජාට කෙනෙකුට වැටහෙන්න පුළුවන් මේ හිතේ තියෙන එක්තරා ස්වභාවයක් මේ දේවල් සංස්කරණය නොකරන ස්වභාවයක්. දේවල් මවාපාන්නේ නැතුව ඉන්න ස්වභාවයක්. හිතට එන දේවල් වලින් හිතට එන සිතුවිලි වලින් තවදුරටත් ප්‍රපංච කරන්නේ නැති ස්වභාවයක් අපිට ඕනනම් කෙනෙකුට විශේෂම විදර්ශනා යෝගාවචරයට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හිතට සිතුවිලි එනවා හැබැයි ඒවා නිකන් ඈතින් වගේ යනවා. මෙයා ඒවට මැදිහත් වෙන්න යන්නේ නැහැ. ඒවා නිකන් ඈතින් බොඳ වෙලා යනවා. මොකද තමන් අත දාන්න යන්නේ නැහැ. තමන් ඉන්න නිකන් පැත්තකට වෙලා. එතකොට ඒ සිතුවිලි ඇවිල්ලා නැතිලා යනවා. තමන් බොහොම පාඩුවේ නිෂ්කලංකව අරවත් එක පැටලෙන්නේ නැතුව ඒ එන සිතුවිලි වැඩි සංස්කරණය කරන්න යන්නේ නැතුව තමන් තමන්ගේ පාඩුවේ ඉන්නවා. ඉතින් අන්න එතකොට තේරෙනවා මේ ඔක්කොම නිකන් ප්‍රපංචයක් විතරයි. මේ ඔක්කොම නිකන් සංකල්ප රාශියක් විතරයි. ඒගොල්ලෝ නිකන් අපිව පොළඹවන්න හදනවා. නමුත් අපි අන්න අහු නොවි ඉන්නවා. ප්‍රඥාවන්තව ඒන හිතේන සිතුවිලි වලට අහු නොවි ඉන්නවා. අන්න වගේ තත්ත්වයක් තමයි ඉතින් එකwidehatකින් අපිට හිතා ගන්න තියෙන්නේ. ඒක බොහොම ගැඹුරට වර්ධනය කළා තමයි එතකොට රහතන් වහන්සේ කෙනෙක් තමන්ගේ හිතේ ඇති කරගෙන තියෙන්නේ. ඉතින් පැයක් විතර අපි සාකච්ඡා කරලා තිනවා. ඉතින් මම හිතනවා අපි දිගට කතා කරන්නේ නැතුව ටිකක් ඉස්සරහින් පොඩි පොඩි දේවල් මේ කතා කරපු දේවල් සම්බන්ධයෙන් යම් ප්‍රශ්න තියෙනවා නම් නැත්නම් මේකට තව එකතු කරගන්න දේවල් තියෙනවා නම් එකතු කරන්න කියලා එහෙනම් අපි පොඩ්ඩක් සාකච්ඡාව විවෘත කරමු. ඔව්. අස්මි. අසතිය. අ මම හිතනවා අමාරුයි කියලා. අවිද්‍යාව කියලා ගත්තාම ඊට වඩා ටිකක් මේ ප්‍රඥාව පැත්තේ අඩුකමනේ පෙන්වන්නේ. දැන් හැබැයි ඉතින් අසතිය නිසාමයි අවිද්‍යාව තියෙන්නේ. ඒක නම් ඇත්ත. දැන් සති සතිමත් භාවය කියන එක එක මට්ටමක්. හැබැයි සතිය දියුණු වෙලා සම්පජඤ්ඤය තව තව වර්ධනය වීම හරහා තමයි යන ප්‍රඥාව පැත්තක් අවදි වෙන්න ගන්නෙ. ඒ ප්‍රඥාව පැත්තක් අවදි වුණාට පස්සේ තමයි ඉතින් අවිද්‍යාව දුරු වෙන්න ගන්නෙ. ඒ නිසා අසතිමත් හැම මොහොතකම අවිද්‍යාව තියෙනවා කියලා නම් කියන්න පුළුවන්. හැබැයි අසතියයි අවිද්‍යාවයි සමාන වචන කියලා කියන්න අමාරුයි නේ. අසතිමත් හැම මොහොතෙදිම අවිද්‍යාව තියෙනවා. ඒක කතා දෙයක් නැහැ. මොකද අසතිමත් වෙලාවේදී අපි හැමතිස්සෙම මොහොක හරි පැටලලානේ ඉන්නේ. එක්ක ඔන්න අතීත දෙයක් එක්ක පැටලිච්ච ගතියක් තියෙනවා අසතිමත්. ඊළඟට අනාගතයේ දේවල් අනාගත සම්බන්ධයෙන් මොන හරි දෙයක පැටලිච්ච ගතියක් තියෙනවා මොකද අසතිමත්. වර්තමානයේ නෙමෙයි ආ ජීවත් වෙන්නේ. සම්පූර්ණයෙන් හිතින් හදාගත්ත මේ තොইল එක තමයි ජීවත් වෙන්නේ. හිතින් හදාගත්ත සංකල්පයක තමයි ජීවත් වෙන්නේ. මොකද අසතියෙන් ඉන්නේ. නමුත් අපි හිතමු එයා සතිය පිහිටවුවා කියලා වර්තමාන මොහොතේ ඔන්න සිහිය එනබ සිටියා නම් එතෙන්දී අපි හිතමු ඔන්න දැන් තේරෙනවා අපි දැන් මේ වාඩිලා ඉන්නේ. හැබැයි තාමත් හිතෙන්න පුළුවන් ආ දැන් මේ මම වාඩිලා ඉන්නවා. කියලා හිතෙන්න පුළුවන්. හැබැයි එතනත් යම් පමණක අවිද්‍යාවක් තියෙනවා. හැබැයි මේ සතියෙන් ඉන්නේ දැන්. ඒ නිසා සතියෙන් පාර විවෘත කළ දෙනවා. හැබැයි ඊළඟ ප්‍රඥාවෙන් තමයි ඔක්කොම පිරිසුදු කරගෙන පිරිසුදු කරගෙන යන්නේ. කැලේ කපාගෙන යන්නේ ප්‍රඥාවෙන්. ඉතින් අර ලස්සන මේ ගාතාවක් තියෙන්නේ මේ යානිසෝතානි ලෝකස්මින් සතිතේසං නිවාරණං. සෝතානං සංවරම් භූමි පඤ්ඤායේතේ පිතියරේ කියලා ගාතාවක් එනවා සුත්තනිපාතේ යානි සෝතානි ලෝකස්මින් සතිතේසං නිවාරණ. දැන් මේ ලෝකේ විවිධාකාර කෙලෙස් සැඩපහරවල් තියෙනවා. අන්නේ විවිධාකාර කෙලෙස් සැඩපහරවල් වලට සතිය තමයි නිවාරණය කියන්නේ. සතිය තමයි ඒකෙන් විවෘත භාවයක් ඇති කරලා දෙන්නේ. ඒකෙන් එළියට දාන්නේ සතියෙන්. සතිතේසං නිවාරණං. සෝතානං සංවරම් භූමි. ඒ කෙලෙස් සැඩපහරවල් වල සංවර කිරීම කියලා තමයි මම ඒක ප්‍රකාශ කරන්නේ කියලා බුදුහාඳුරු කියනවා. පඤ්ඤායේතේ පිතියරේ. හැබැයි මේ කෙලෙස් සැඩපහරවල් සම්පූර්ණයෙන් වියලවා හරින්නේ ප්‍රඥාවෙන්. ඒ නිසා සතියයි ප්‍රඥාවයි එක දෙක දෙක දෙකම අරගෙන යන්න වෙනවා. සතියෙන් අන්න පෙන්ලා දෙනවා අන්න මේ පැටලලා ඉන්නවා කියලා ප්‍රඥාවෙන් තමයි පහර දෙන්නේ. නිකන් හිතන්න මෙහෙම නිකන් මේ අපි ඔන්න පාරේ යනකොට ඔන්න S2කින් පෙන්නනවා සර්පෙක් ඉන්නවා කියලා. හැබැයි දැන් සර්පයා පා ගන්න නැතුව අපි ඒතෙන්දී උඩින් පැනලා යනවා හරි සර්පයාව කෝටුවකින් අයින් කරනවා හරි ඒ වැඩේ කරලා දෙන්නේ ප්‍රඥාවෙන්. සතියෙන් කරලා දෙන්නේ පෙන්නන එක විතරයි. සතියෙන් ඇක්ෂන් එක ගැනීමක් නැහැ. සතියෙන් පෙන්ලා දෙනවා මෙන්න මෙතන සර්පෙක් ඉන්නවා. මෙන්න මෙතන අනතුරක් තියෙනවා. කියලා සතියෙන් පෙන්ලා දෙනවා. ප්‍රඥාවෙන් ඊට අදාළව නිවැරදි ක්‍රමයක්, නිවැරදි ආකාරයට ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. එහෙම කියන්න පුළුවන්. ඔව් දැන් අපිට ඇත්තම සතියෙන් තමයි සතිය තමයි මූලික අවස්ථාව කියලා සලකන්න වෙන්නේ. සතියෙන් ඔන්න වර්තමානට හිත ගත්තා. වර්තමානට හිත ගත්තට පස්සේ තමයි සම්පජඤ්ඤය වශයෙන් මේක තව සූක්ෂම කරලා දෙනවා. දැන් හිතන්න මෙහෙම. දැන් ඔයකට ලස්සන උපමාවක් දෙනවා ඔය මේ කවුද මේ සයඩෝ වූ පඬිතු ස්වාමීන් වහන්සේ හිතන්න කියනවා රෑ ගමනක් යනකොට මේ නිකන් කළු පාට කෝටුවක් වගේ එකක් තියෙනවා කියනවා. දැන් අපිටම අපේ අසතියෙන් නම් යන්නේ කොටුව දකින්නෙත් නැහනේ. එතන යන සම්පූර්ණ අසතිමත් ගතියක් තියෙන්නේ. දැන් සතියෙන් ඉන්නවා නම් අන්න පේනවා මෙතන කොටුවක් තියෙනවා කියලා පේනවා. දැන් සතිය තියෙන්නේ. වර්තමානයේ ඉන්නවා දැන් එයා මේ අතීතෙත් නැහැ අනාගතෙත් නැහැ වර්තමානයේ දකින්න ඕන කොටුවක් තියෙනවා. දැන් ඊළඟට මොකද කරන්නේ? මේ කොටුව ටිකක් ලං වෙලා බලනවා. දැන් පේනවා මේ කොටුව කොටුවක්ම නෙමෙයි කොටුවේ තියෙන නලියන ගතියක්. දැන් තාට්ටියක් ලං වෙලා බලනවා. දැන් බැලුවාම මේ කෝටුවක් නෙමෙයි මේ එක ළඟ එක ළඟ යන කඩි රෑනක්. දැන් හිතන රෑට කඩිය රෑනක් යනවා නම් අපි ඈතින්නම් බැලුවොත් පේන්නේ නිකන් කෝටුවක් වගේ. කළු පාට කෝටුවක් වගේ. කෝටු කෑල්ලක් වගේ. ඒක තමයි සතිමත් භාවය. හැබැයි ලං වෙලා බලනවා කියන එක ලං වෙලා බැලුවාම එකෙක් පස්සේ එකෙක් එකෙක් ගාත් ඇඟේ ගෑවෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව එක එක කඩියෙක් ගාන කඩියෙන් පිටිපස්සේ කඩියෙක් යනවා කියන එක අන්න සම්පජඤ්ඤය මට්ටම. එතන තමයි අර විස්තර පෙන්ලා දෙන්නේ. සාමාන්‍ය ක්ලියර් කම්ප්‍රෙහෙන්ෂන් කියලානේ සම්පජඤ්ඤයට විස්තර කරන්නේ. කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ හොඳට පැහැදිලිව මේ තියෙන විස්තර ටික පෙන්ලා දෙනවා. දැන් අර කෝටුවක් වගේ පෙනුනට මෙතන තියෙන කෝටුවක් නෙමෙයි එකෙක් පස්සේ එකෙක් යන එකෙක්වත් ඇඟේ ගෑවෙන්නේ නැතුව එකෙක් පස්සේ එකෙක් යන කඩිය රෑනක් මේ ඉන්නේ කියලා අන්න පෙන්ලා දෙනවා. අන්න ඒක සම්පජඤ්ඤය. ඒ නිසා සතිය තියෙන්න ඕනේ. සතිය කියන එක මූලික අවශ්‍යතාවය. සතිය හොඳට දියුණුනාට පස්සේ තමයි සම්පජඤ්ඤයට එන්නේ. තියෙන විස්තර ටික හොඳට පිළිවෙලට පැහැදිලිව පෙන්වුම් කරලා දෙන්නේ සම්පජඤ්ඤයෙන්. ඇත්තනම් මේ දේශනා ටික නම් ඇත්තම ගැඹුරුයි. හැබැයි ඊටාම රසවත්. ඉතින් භාවනා කරමින් මේක පරිහරණය කරන්න පුළුවන් නම් මේ දේශනා මාලාව ඇත්තම ටික ටික මේක ලිහෙන්න ගන්නවා. දැන් මට මතකයි මමත් මේ දේශනා ටික මුලින් කියවන්න ගත්තට තේරුණේ නැහැ. ඉතින් මේ මහාන වෙලා අවුරුදු දෙක තුනක් ගිහිල්ලා කියවන්න ගත්තා ඒත් තේරුනේ නැහැ. <laughs> ඊට පස්සේ ඉතින් ආයෙත් තවත් සූත්‍ර ටිකක් එහෙම තව පරිහරණය කරලා මේ එහෙම ආයෙත් ඉතින් ආයත් අතල් මේ මේ අතගාලා බැලුවා මේ ආයෙත් මේ පොඩ්ඩක් කියවලා බැලුවා තේරෙනවද කියලා. අන්න එතකොට පොඩ පොඩ තේරෙන්න ගත්තා. ඒ නිසා මේ කටුකුරුන් සාන්නාසේ පෙන්වන දේශනා ටික ඊටාම ගැඹුරුයි. හැබැයි ටික ටික අපි භාවනාවක් කරගෙන අතරේ ඊළඟට පොඩ්ඩක් ඔය සූත්‍ර දේශනා ටිකකුත් පරිහරණය කරමින් ධර්ම මාර්ගයේ යෙදෙමින් මේ සූත්‍ර දේශනා ටික පොඩ පොඩ පොඩ පොඩ මේ කියවන්න පටන් ගන්නවා නම් අපි හිතනවට වඩා හිතා ගන්න බැරි ගැඹුරකින් මේක නැවත නැවත පරිහරණය කරන්න කරන්න තේරෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපි මේ 8 වෙනි දේශනාවම වුණත් අපි තුමු දැන් අද සාකච්ඡා කරාට වඩා අපි තුමු ආයි මාස 6කින් මේ දේශනාවම අරගෙන ආයි සාකච්ඡා කරොත් ඊට වඩා ගැඹුරකින් තේරෙනවා. අන්න ඒ වගේ ගතියක් තියෙනවා. ඉතින් මේ වගේ මහා පුදුමාකාර දේශනා 33ක් මෙතන තියෙන්නේ. ඒ නිසා මුලින් අපිට මේක ටිකක් මොකද්ද මේ කියන්නේ මේ එක එක වචන තියෙනවා, pāli තියෙනවා, හරි ගැඹුරුයි කියලා අපිට හිතෙන්න පුළුවන්. නමුත් මේක එහෙමයි කියලා අතහරින්නේ නැතුව පොඩ පොඩ අපි මේවා ගැන වැටහීමක් ඇති කරගන්න උත්සාහත් වෙනවා කොහොම කොහම හරි මේක මේ මමත් තේරුම් ගන්න ඕනේ කියලා අන්න උත්සාහත් වෙනවා නම් ටික ටික මේක තේරෙන්න ගන්නවා. එහෙම තේරෙන්න තේරෙන්න කටුකුරුන් සානාංශේ කොයි තරම්නම් ප්‍රඥාවකින් මේ දේවල් තේරුම් අරගෙන කොයිතරම්නම් නිවැරදි වැටහීමකින් අවබෝධයකින් මේ දේවල් තේරුම් අරගෙන ඉදිරිපත් කළා තියෙනවද කියලා අන්න උන්වහන්සේ ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. ඇත්තටම අපිට උන්වහන්සේ ගැන ගෞරවයක් ඇති වෙන්නේ නැහැ අපිට මේක තේරෙන්නේ නැතුව. අපිට මේ දේ තේරුච්ච තරමට අන්න උන්වහන්සේ ගැන ගෞරවය ඇති වේවි. ඒකත් නිකන් අර බුදුහාඳුර කියනා නෙමෙයි. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා. දැන් බුදුරජාන් වහන්සේ කියන මේ මාගේ මේ බාහිර ස්වરૂපේ බලලා වැඩක් නැහැ. ධර්මය දකින්න. ධර්මය හරහාම ආව දකින්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ අපි උනන්දු කරන්නේ. ධර්මයේ නිවැරදිව දැකගත්තා නම් අන්න එතන තමයි අපි නිවැරදිව බුදුරජාණන් වහන්සේ දැකගත්තා වෙන්නේ. අන්න ඒ තරමට අපේ තුළ ශ්‍රද්ධාව දියුණු වේවි. ඒ තරම් ඒ තරමට අපේ හිතේ අචල ශ්‍රද්ධාවක් මේ පහළ වේවි. මොකද අපි ධර්මය හරහා ගම්භීර විදිහට බුදුහාමුදුරුවෝ දැකලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි ඉතින් අපි මේ දේවල් හරහා තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් ඒක අතකින් කටුකුරුන් සාන්වහන්සේ ඉදිරිපත් කළා තියෙනෙත් මේ උන්වහන්සේගේ දෙයක් නෙමෙයි බුදුරජාන් වහන්සේගේම දේ. ඉතින් මේ දේවල් තේරුම් ගන්න තේරුම් ගන්න තමයි ඇත්තටම ධර්මයේ තියෙන ගැඹිරත්වයත් ඒ ධර්ම ගැඹිරත්වය හරහා බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ මොකද්ද කියන එකක් තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන අචර ශ්‍රද්ධාව පහළ වෙන්නේ අන්න ඒ වගේ ධර්මයේ හරහා මේ දේවල් තේරෙන තේරෙන. ඒ නිසා ධර්මය නැවත නැවත විග්‍රහ කිරීම, සාකච්ඡාට බඳුන් කිරීම, නැවත නැවත සවන් දීම හරහා ලොකු බුද්ධ ගෞරවයක් ඇති වෙනවා. ලොකු ශ්‍රද්ධාවක් පහළ වෙනවා. පොතේ නම නිවනේ නිවීම. නිවනේ නිවීම කියලා මේ මේකේ ඇත්තටම පොත් වශයෙන් 11ක් තියෙනවා. මේ මෙතන මේකට කියන්නේ අපි මේ පුස්තකාල මුද්‍රණය කියලා මේ තනි පොතකට එකතු කරලා තියෙනවා. මේ මේක නොමිලේ ලබා ගන්න පුළුවන්. අ මේ මේ පොතක තියෙන මේ නොමිලේ ලබා ගන්න පුළුවන් තැන් විස්තර කරලා. ඔව්. හොඳයි. එහෙනම් අදත් අපි පැය පැයකොත් විනාඩි 15ක වගේ කාලයක් මේ නිවෙන නිවීම දේශනා මාලාව මුල් කරගෙන මේ සාකච්ඡාවක නිරත වෙලා තිනවා. ඉතින් අපි බොහොම සමගිය එකතු වෙලා මේ විදිහට රැස් වෙලා මේ කරපු සාකච්ඡාව හරහා යම් කුසල යම් කුසල ජොසලයක් ජනිත කරගත්තා නම් ඒ සියලුම කුසල් මේ දේශනා මාලාව ඉදිරිපත් කරපු ඒ අතිපූජනීය කටිකුරුන් දෙඥානන්ද සාරිණහන්සේලාට අනුමෝදන් කරමු. උන්වහන්සේත් පතන් අවබෝධ ඥානයකින් උතුම් නිවන් සුවබෝධ කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් අවබෝධය පිණිසම මේ කුසලත් වේවා හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි දෙවියන්ට ඥාතීන්ට පින් දීලා මේ සාකච්ඡාව අවසන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ